අවසරයි අපේ කෞර්ණීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන අද ජූලයි මාසයේ 22 වෙනිදා අවසාන ධර්ම දේශනාව ශිල්ප දිනායේ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ සම්මා සම්බුද්දස්සේ සප්පුරිසෝපි කෝ භික්ඛවේ ඉතිපටි සංචික්ඛති අහං කෝමි චතුත්ථ ඥාන සමාපatti ලාබිනෝ චතුත්ථඥාන සමාපත්‍යාපිකෝ අතම්මයතා වුත්තා භගවතා යේන යේනයි මඤ්ඤත්ති තතෝ තං හෝති අඤ්ඤතාති තෝ සෝ අතම්මයන් යේව අනන්ත අන්තරං කරිත්වා තාය චතුත්ථඥාන සමාපත්‍යා නේව අත්තුක්කංසේති නෝ පරං වම්බේති අයම්පි භික්ඛවේ සප්පුරිෂ ධම්මෝ තීති අවසර ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි දැන් කවුරුත් වගේ දන්න පරිදි අපි මේ උද්දුත පාඩ ලබා ගන්නේ අපේ මූලික සූත්‍රයෙන් නැත්නම් මූලික මාතෘකාවෙන් ඒක නම් කරලා තියෙන සත්පුරුෂ සූත්‍රය කියලා. ඉතින් ඒකදී සරුවචන වහන්සේ ඒ අසත්පුරුෂ ධර්ම එක එකක් ගෙනහැර පාමින් ඊට සාපේක්ෂව සංසන්දනාත්මකව සත්පුරුෂ ධර්ම එකක් එකක් ගෙන හරපානවා බොහොම ප්‍රසිද්ධ සමාජ ධර්ම වල ඉඳලා ඊ타මත්ම ගැඹුරු තැන දක්වා. ඉතින් මුලින් මුලින් අර කුල ભેදය, තමන්ගේ පෞද්ගලික දක්ෂකම් ඒ වගේ දේවල් හරහා ගෙනියලා ඒක නා විනයදර පැවිදි වෙච්ච ඒ වගේම ධර්ම කතික එතෙන් දුතාංග රකින්න ආදි වශයෙන් කෙනාට ඒකාන්තයෙන්ම ආගමික ධාර්මික ජීවිතහරහා ඒ ලැබෙන යම් යම් අවස්ථාවන් ඕනම එකක් අසපුරුෂ වෙන්න පුළුවන් සපුරුෂ වෙන්න පුළුවන්. ඒකේ තාරාතිරමක් නැහැ. કોઈ දේ වුණත් අසපුරුෂයට හමුනොත් ඒ ශාසනික ප්‍රතිපත්තිය වැඩෙන්න වැඩෙන්න පිරිනවා. ඒක අල්ලන්න අල්ලන්න පිරිනවා. ඒ ඒ හැම එකක්ම එයා රිලවකට අහුවෙච්ච දැලිපියක් වගේ කපා ගන්නවා. සත්පුරුෂයා ඒ හා සමානව මේ හැම ආයුධයකින්ම කැපෙන්න පුළුවන් කියලා දැනගෙන එහෙම කැපෙන අයදී අදක දැක පුළුවන් තරම් බලනවා ඒක සත්පුරුෂ ක්‍රමයට ගෙනියනද එතකොට යාට ඒ ධර්මයට එළඹීමේ මූලික අවශ්‍යතාවය නැත්නම් ඒක උපයාසපයා ගැනීමේ පින ඒකට සමාදන් වීම ඒකේ සතුටක් තියෙනවා. ඒක ආරසා කර ගැනීම, සප්පුරුෂ කමිටේක ආරසා කර ගැනීම. මොකද ඒ තරම්ම සප්පුරුෂයෝ එතෙන්ද ගිහිල්ලා ඒ ආයුධෙන් කපා ගන්නවා. ඒ වෙනුවට මම ඒ ආයුධේ කොපුවක දාලා ආපරයක් විදිහට මම පැලඳගෙන ඉනවා කඩුකස්ථානික දාගෙන කඩුව. මම කැපෙන්නෙත් නෑ අවශ්‍ය රට ඕන වෙලාවක දන්නවා මම නම් කඩුව තියනවායි කියලා. අන්නේ ಗುಣ දෙක <coughs> පැන්සල කුල් කරනවා වගේ ਸਰවචනාසේ ටිකෙන් ටික ටිකෙන් ටික තියුණු කරමින් ගේනකොට අපි පසුගිය දවස්වල සාකච්ඡා කරේ අර විදියට ආරණ්‍ය ගත වෙලා අර විදියට පැවිදි වෙලා අර විදියට ධර්ම කතිකත්වය විනයගරුකත්වය දෝතාංගාදී ගුණ ධර්ම රැකීම හරහා යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයටපත් උනත් නීවරණ ධර්ම ප්‍රතික්ෂේප කළත් බහැර කළත් ධානාංග සම්පූර්ණ කරගත්තත් ඒ හරහා අනේ මට විතරයි මේක කරන්න පුළුවන් උනේ කියලා අනික් අයට නෑයි කියලා මම උසස් කියලා අනිත් අය හෙලා දැකලා අසත්පුරුෂ වෙන්න පුළුවන්. එතකොට එයා සමාධියමුත් සීලෙමුත් දෙකෙන්ම සෑහෙන ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ මේ අඟ උස්සන ගතිය නිසා, අන්ධහර පාන ගතිය නිසා, කියා පාන ගතිය නිසා, පුරාජීරුව නිසා, අනුන් හෙලා දැකීම නිසා අසත්පුරුෂයි කියන නම, පාපයි කියන නම ਸਰවචන්සිකෙන් අහනවා. ඒ නිසාම ඒ බව දන්න ඒක හොඟ දෙනකොට වෙන දෙයක්. ඒ බව දකිනකොට පේනවා මේ රිලෙවකට දැලිපිය හම්බුණා වගේ එහෙම නැත්නම් 33000 කරන්ට් එක තියෙන කෙනෙකුට තියෙන කරන්ට් එකේ කෙනෙක් ඒ අනුව ශිල්පීය ක්‍රමයට යන්නේ නැතුව අත තිබ්බ ගමන් පිච්චෙනවා. කරන්ට් එකේ නෑ මේ මිනිස්සයා ශිල්පේ දන්නවද නැද්ද කියලා අද තිබ්බට පස්සේ කතා කරන්න දෙයක් නෑ ඒ නිසා මේ ශාසනික වැඩ කරනකොට වමතින් කරන්න යන්න එපා කරනවා නම් දෝතිම්ම කරන්න ඒ තරම්ම ඒක ප්‍රතිඵලදායකයි නමුත් ඒ ප්‍රතිඵල දරන්න බෑ ප්‍රයෝජන ඒකාන්තයෙන්ම ලැබෙනවා භාවනා කළ එක පැයක් වාඩි වුණොත් ඒ පැය ඇතුළත මොලේ මෙච්චර වෙනස් වීම සිද්ධ වෙලා මෙච්චර හැකියාවල් වැඩි වෙනවයි කියලා මේ මාසයක් නෑ මාස දෙකක් ඇති ඇමරිකාවේ ප්‍රසිද්ධ කරන්න පටන් ගන්න. එක පැයක් භාවනා කරොත් මෙච්චර ප්‍රතිඵලයි. එකතරයි 10ක් භාවනා කරනකොට මෙච්චරයි. දවස් 7 භාවනා කරනකොට මෙච්චරයි කියලා හරියටම ගණන් කරලා කියලා තියෙනවා. නමුත් ඒ ලැබෙන ප්‍රයෝජන දරන්න බැරි නෑ. සිංහ තෙල් දානවනම් දාන්න ඕන රත්තරන් භාජනයක. හරක් තෙල් දාන්න හොඳ නෑ රත්තරන් භාජනයක. ඒ වගේ මේ දේ ධාතුන් වහන්සේ නමක් ලැබුණොත් මඩ ගොඩක ගොම ගොඩක තියන්න හොඳ නැහැ ඒක කරඬුක තියලා උඩින් තියන්න ඕන. එහෙම නොලැබුණොත් එහෙම නොකළොත් ඒ ධාතුන් වහන්සේ ලැබීම නිසා අර පිළිපදින දන්නේ නැති එකන 33000 කරන්ට් ගැල්ලුවා වගේ තලිපියක් අල්ලගත්ත වඳුරෙක් වගේ ගින්නට ලං වෙච්චි පොඩි දරුවෙක් වගේ අර හොඳ ධර්මයෙන් නරකක් ලබනවා. ඒ වගේ අපි ඊයේ කතා කරා ද්විතිය ධ්‍යාන ලැබනකොට එයාට පළවෙනි ධ්‍යානයේ තියෙන විතක්ක ਵਿਚාර දුරුවන් කරන්න බවත් තේරුම් අරගත්තා. මෙනෙහි නොකරම භාවනා කරන්න පුළුවන් තරමට දියුණුවක් ලබාගෙන ඒ අනුව ප්‍රීතිය උදවඩා ගත්තා. දෙදවත් කරගත්තා. හොඳට ප්‍රීතියක ජීවත් වෙනවා. ඒක හොඳටම දන්නවා මේ ප්‍රීතිය නිර්ාමිෂ එකක්. රූප ශබ්ද ගන්ධ රස වලින් නෙවෙයි අම්මා මුත්ත කාලෙවත් හම්බෙච්ච නැති දෙයක් නොමිල්ල ලැබිච්ච එකක් ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක් සීලෙන් සමාධිය ලැබිච්ච එකක් කියලා දන්නවා. නමුත් එයාට පේනවා අනික් අයට ඒක නෑ කියලා. ඉතින් ඒකට හිතනවා ඒ නැති ඒ සමාධිජ විවේකජ පීතිසුඛේ නැති ඇත්තෝ ආපෝ ඒගොල්ලෝ භාවනා කරන්න දන්නේ මං විතර දක්ෂ නෑ. මට විතරයි මෙහෙම තත්ත්වයක් ලැබුණේ කියලා පහත් කළ සලකනවා. ඒ පහත් කළ සැලකීම නිසා අර මෙච්චර අමාරුවෙන් ගොඩ ගහගෙන ආපු අර ಗುಣධර්ම ටික කිරි කලෙයි ගොම කඳුලයි. කිරි කලයක් දෝන්නේ වැසිගේ බුරුල්ලෙමයි ගොම කඳුලේ ඉන්නේ වැසිගේ පස්ස පැත්තෙමයි. කිරි කලයක් ගෙවුවට දෙව්වට පස්සේ ගොම කඳුලක් වැටුණොත් නොබෝ වෙලාකින් කිරි කැටි ගහනවා. ඊට වඩා ගොඩාක් දරුණුයි ගොම කඳුලක් වෙනුවට මූත්‍රා කඳුලක් වැටෙනවා. ඒ නිසා කීදෝන මිනිස්සයා අතපය හොදාන බුරුල්ල හොදලා ගොම අස් කරලා මූත්‍රා අස් කරලා කිරිදෝන වෙලාදී කක් අත ගන්න යන්නේ. පස් අත ගන්න යන්නෙත් නෑ බැස්සි කිය. මොකද දන්නා මේ දෙක කලවම් වුණොත් කිරි බොහොම ඉක්මනට නරක් වෙනවා. අන්න ඒ වගේ මේ ධර්ම උපයන්න උපයන්න තමන් ඒකට ගැළපෙන පරිසරය සකස් කරගෙන එතෙන්ට ගියේ නැත්තම් අර කිරි දෝ කලයක් දෝලා කොම කඳුලක් දාගත්තා වගේ කිරි කලයක් දෝලා මූත්‍රා කඳුලක් දාගත්තා වගේ ඒක සාමාන්‍ය සිංහලෙන් කියන්නේ කිරි කලෙයි කොම කඳුලයි කියලා. ඉතින් ඒක තමයි අද හුඟක් අඩු. භාවනා හරියන කෙනා ඇයි අපිට ගිහිව ඉඳගෙන භාවනා කරන්න බැරිද? ඇයි අපිට අතන ඉඳගෙන භාවනා කරන්න බැරිද? මෙතන ඉඳ භාවනා කරන්න බැරිද කියලා අර භාවනාවෙන් තමයි ලැබෙන ප්‍රතිඵල නොසලකා අර තමන් ඒ භාවනා ප්‍රතිඵල තමන්ගේ කුස්සියට ගෙන්න ගන්න හදනවා. ගෙදෙට්ට ගෙන්න ගන්න හදනවා. ඒකට තමන් පිරිසුදු තැනකට යනවා කිව්වහම ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒත් හිතනවා මේ භාවනා කියන්නේ විපස්සනා විතරයි. භාවනා කියන්නේ මේ ඉඳගෙන අතක් උඩ අතක් තියාගෙන ඉන්න එක විතරයි. මේ ඉදිරියදා ජීවිතේට එහෙම නැත්නම් මේ චර්යාවට, වචන කවාවිච්චයට, කර්මාන්ත ක්‍රියාවලට ඒකේ බලපෑමක් නැහැ කියලා. ඉතින් ඒකෝට ඒකට ලැබෙන නරක ප්‍රතිඵලය තමයි මේ ගුණේ හිටින්නේ මේ ගුණේ පැදුරටත් නොකිය යන්නේ භාවනා කරපු නිසා එනවා. චර්යාවෙන් ඒක තනවා වඩා ගත්තේ නැති නිසා ධාතු ධාතුන් වහන්සේ නමක් ලැබිච්චාම ඒක කරුණක තැම්පත් කරලා උඩින් තියන්න එපාය. ඒක පුස්කොලයකට ගහන ඉනි ගහන ඊටයට හරියන්නේ නැහැ. ගොම කොටක තිබ්බට හරියන්නේ නැහැ. මඩ කොටක තිබ්බට හරියන්නේ ඒව අන්තරස්ථාන වෙනවා කියලා අපේ සාමාන්‍ය කතාවට කියනවා. ආන්නේ වගේ තමයි ඒකට ගැළපෙන මානසිකත්වයක්, ගැළපෙන පරිසරයක්, ගැළපෙන සත්පුරු ශාස්ත්‍රයක්, ගැළපෙන නැවත නැවත වර්ධනයක් කිරුවේ නැත්නම් ඒක ධර්මයේ ගුණයක් නෙවෙයි. මේ ධර්මයේ තියෙන අව탁ෂීරුවක් නරකට සැලකිල්ලක් නෙවෙයි මේ ಗುಣධර්ම තමංගෙන් පිළිහිලා යන්නේක ඒකට තරම් වෙන විදිහට පිළිපදින්න දන්නේ එතකොට අසත්පුරුෂ වෙනවා. ඒ අසත්පුරුෂ භාවය වැඩි වෙනවා ඉහළට යන්න යන. මොකද Tamanට ලැබෙන උගාක්සියුම් දේවල්. මන්ට ලැබෙන ඉතාමත්ම සාසනික වශයෙන් ගරු කටයුතු දේවල් අධි කුසල එවනදා අධි ශීල අධි ශිඛා අධි ප්‍රඥා. අන්න ඒ වෙනකොට ඒ Tamanගේ අර පුරුදු ටික ගලව ගන්න බැරි නම් බාවා දෙන්න බැරි නම් පූජා කරන්න බැරි නම් කැප කරන්න බැරි නම් ඒ ධර්ම වලට එතන දරා ගන්න බැරි වෙනවා. ඒක කියනවා ඒ දිසාපාමොක්කාචාරී ඉන්න කාලේ කුමාරයෙකුට දක්ෂකම නිසා පන්තියේ දක්ෂකම නිසා ඒ දිසාපාමොක්කාචාරී බ්‍රාහ්මණ පවුලේ ඒ බ්‍රාහ්මණ දුව ඒ බ්‍රාහ්මණ කන්‍යාව බැඳලා දීලා තියෙනවා. ඉතින් මේ මිනිස්යාගේ ඉගෙනගෙන එන්න මෙන්න වදේ ගෑණියක් අසාද මත දුන්නාට මේ මිනිස්යාට ඕනකමක් නැහැ. ඉතින් ගෑණිත් අරගෙන කැලේන ගමන් මේ මිනිස්යා අර සුකුමාර කාන්තාවක් බ්‍රාහ්මණ කාන්තාවක් මේ අතික ගහකට නැගලා කනවලු. ඊයර ගෑණි බලහන් හිටවලු දැන් මේ ගෑණිකමට බඩගිනිකමට gediyak වීමට දායි කියලා එක gediyak අද ඉවදාන්න නැතුළු මෝ කනවලු. ලැජ්ජාවේ බැරිකමට අර මිනිහානි කියවලු තමන්ගේ කතාවද මිනිහානි. අනේ මටත් මටත් gediyak දෙන්න බඩගිනියට ඇයි තිතත් අතපය තියෙන නැගලා කාකෝ මගේ දිහා බලයින කියලා හැවලු. ඉතින් ආරාම මණ්ඩි කවදාවත් ගස් නැගලා නැහනේ. ඉතින් අර පාත් වෙලා තියෙන ගහේ ඉතින් මේ මිනිහගේ අනුකම්පාවක් නැහැ. ගහේ ගෙඩි තියෙනවා. ආරාම මණ්ඩි අන්තං දනිපනි ගාගෙන බෙල්ල කඩා ගන්න සෝ ගහට ගියාට පස්සේ අර මනුස්සයා පස්සෙන් එහා පැත්තෙන් බහැලා ගහ වටේට කටු වට කරලා එනත් ඔය කකා හිටපේ මං යනවා කියලා කියාට. ඒ කාලකන්ණියට ගෑණියෙකුට රකින්න හැටි දන්නේ නැහැ. ඉතින් කොච්චර සුකුමාර කාන්තාවක් හම්බුණත් දීගයක් ගන්න බෑ. තැගෑණි හම්බුනේ දක්ෂකමට. ඒ චාරිත්‍රය හැටියට ලොකු දෙයක්. ඒත් ඌට තේරෙන්නේ නැහැ කුල කාන්තාවක් රකින්න ඇති. ඒ වගේ තමයි භාවනා කළා Tamanට හම්බෙන දේ රකින්න බැරි නම් කාලකන්‍යයට වෙච්ච දේ තමයි. ජීවිත ගහක්නල කාඩ කාකෝ ඉතිරියත් අතපය තියනයි. මන් දිහා බලන්නේ. තොට කන්න බැරිද කියලා අන්න ගෑනිට කතා කරන්න හැටි. ඕකම තමයි අපිට හම්බෙන සීලෙට නිකන් හම්බ වෙන්නේ. සමාධියක් නිකන් හම්බ වෙන්නේ. ගෙදර ගියාට පස්සේ රැට කන්න තියෙන ආසාව නිසා, ওই මොනවදෝ පිළිහුඩු කර තියෙන ආසාව නිසා මේව එකකට තඹයකට දාලා කන්නේ. කිවල් දොරවල් භාවනා කරන්න බෑනේ. ඒ නිසා භාවනා භාවනා මධ්‍යස්ථානෙම තියලා ගෙදර යනවා රැට කන්න. ගෙදර යනවා කරෝල ටිකක් කන්න. ගෙදර යනවා ප්‍රවෘත්ති ටිකක් අහන්න. ඒකල කියනවා භාවනා කරපම හරියන්නේ නැහැ හරියන්න බෑ. හරියන්න බෑ මොකද අසත්පුරුෂකම් කෙරුවොත් භාවනා හරියන්නේ නැහැ. ඉතින් මේක මේ වගේ බෞද්ධ පරිසරයක හැදී පිරිසකට නම් කියලා දෙන්න පුළුවන්. ඇමරිකාව වගේ රටක පිට රටක කොහොමඩක්වත් කියන්න බෑ මොකද ඒගොල්ලෝ කියන්නේ භාවනා අපේ විදිහට හැඩ ගහන්න ඕනේ ඇමරිකන් තාලෙට අපි කැමති නෑ භාවනා විදිහට හැඩ ගහන්න. ඉතින් ඒකට කරන්න දෙයක් නෑ. ඒ මිනිසුන්ට වාසනාවක් නෑ. ඒ උපයාගත්ත දේ සපයාගත්ත දේ රැක ගන්න. නමුත් අපේ මිනිසුන්ට අපේ මිනිස්සු අවුරුදු 2600ක් මේකත් එක්ක හිටපු මිනිස්සුනේ. ඒ මිනිස්සු සාසනේ දන්නවනේ. ඒ මිනිස්සු දන්නවා මේකට කරන්න ඕනේ. ඒගොල්ලන්ට මේක කිව්වයි කියලා මං හිතන්නේ මම මේ දොස් දැකීමක් කරනවායි කියලා, වැරද්දක් කියලා දෙනවායි කියලා. නිසා භාවනාව හරියනවා නම් මේ අනිත් අසත්පුරුෂත් එක්ක සමසේ කල්පනා කරන්න යන්න එපා. Taman ඉස්සරහට යන්න. එතකොට Tamanට ආර්යයන් වහන්සේලා හම්බ වෙයි. ආර්ය විවහාරය ලැබෙයි. ආර්ය වාසය හම්බ වෙයි. අර බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක බුදියන්න වෙන්නේ කියලා. මේ නසපුරුසොත් එක්ක ඉඳ යනවනම් ඉතින් ආර්යයන් වහන්සේලා බලා ඉන්නවා අනේ මේ මනුස්සයාට මොනවා කියලා දෙන්නද? මහන්සි වෙලා උපය ගත්තා. උපය ගත්තට සපය ගන්න දන්නේ නැහැ. උපය සපය ගත්තට රකින්න දන්නේ නැහැ. ඒක ධර්මයේ හැටියක්, ධර්මයේ තෙදක්, ධර්මයේ තියෙන ගැඹිරත්වයක්. ඒ දේ දරන්න නම් ඒකට තරම් පිරිසිදු වෙන්න ඕන. ඒකට තරම් ඒ අප කැපවීම කරන්න ඕනේ. ඉතින් මම මේ විදියට යෝග ගැන කතා කරන්න යන්නේ. මේ කියන්න හදන්නේ මේ දෙවෙනි ධ්‍යාන ලැබුවට පස්සේ එයා අර විතක්ක ਵਿਚාර වලින් තොර ප්‍රීතිය අත්ින්දර පස්සේ ටික වෙලාවට යනකොට එයාට තේරෙනවා මේ ප්‍රීතිය වගේ ලැබෙන දේ ටිකක් සෙල්ලක්කාරයි. තරුණ ගතියක් තියෙනවා. ඒක නිසා ඒකේන ප්‍රීතිය ආච විරාගා. ප්‍රීතිය පිළිබඳවත් විරාගය පහල කරලා උපේක්ඛකෝ සතිමා තතිය ඥාන උපසම්පජ්ජ විහෙරති. ප්‍රීතියත් අයින් කරන මෙතෙක්කන් ගමනට යන්න ලුඟා කුදව කරෝ චෛසිකය. ප්‍රීතිය නොතිබුණා නම් යාර ද්වේෂයෙන් තියෙන්නේ. එයා ද්වේෂ නැති කරන්න ප්‍රීතිය ගත්ත දැන් ප්‍රීතිය අයින් කළා දානවා. අයින් කරාට පස්සේ එයා දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙට යනවා. ඒකට කියනවා උපේක්ෂාව සහ සතිය ප්‍රසිද්ධයි. උපේක්ෂාව සහ සතිය බොහොම ප්‍රකටයි. ඒකෝට ජීවිතය තරුණ වයස් පහු කරලා ධර්මල්ලන් වෙලා ටිකක් තල තුනා තත්වයට යනවා. සුඛය සහ උපේක්ෂාව විතරයි තියෙන්නේ. ඒ තුන්වෙනි ධ්‍යාට ධ්‍යානෙට උපේක්ඛකෝච සතිමා සුඛ විහාරී කියලා තමයි ආර්යයන් වහන්සේලා කියන්නේ. යා නිතරම ගත කරන්නේ සැප හොයන, ගොජ දාන, සිද්ධි බහුල ජීවිතයක් නෙවෙයි. බොහොම උපේක්ෂා සහගත සුඛය සහිත උපේක්ඛා උපේක්ඛකෝ සත්‍විමා සුඛ විහාරී සීයෙන් බුද්ධියෙන් යුක්ත ජීවිතයක් ගත කරනවා. ඒ ගත කරේ ඒ විදිහට හැද වුණොත්, ඒ විදිහට හැද ගැහුණොත්, ඒ විදිහට කැපකිරීම කළොත් මේ ත්‍ෘත්‍ය අධ්‍යානයේ තියෙන සුඛය වෙනදට වඩා වැඩි වෙලාවක් අල්ලලා හිටිනවා. නමුත් මේ විදිහට සලකන්නේ නැතුව ප්‍රීතියට කැමති වෙලා ආය නැත්නම් විතක්ක ਵਿਚාර වලට කැමති වෙලා ගත කරොත් ධානයේ තියෙන ඒ ත්‍ෘත්‍ය අධ්‍යානයේ තියෙන ප්‍රනීත භාවයේ පිරිහිලා යා දෙවෙනි ධානයට පළවෙනි ධානයට පැටරෙනවා. ඒ නොවැටි ගත කරන්න නම් ලැබිච්ච තුති අධ්‍යානයේ හම් වෙනකොට උපේක්ෂා සහිත පුද්ගලයන් ඇසුරු කරලා සුඛ එළවන තැන් වලට වෙලා සතිය දියුණු වෙන විදිහේ ජීවන රටාවක් හදාගෙන ඒ විදිහට පැත්තකට වුණොත් ඒ සුඛ විහරණේ ලැබෙනවා. ඉතින් ඒක අපි ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය කියන මේ සති සප්පුරුෂ සූත්‍රයේ සඳහන් ක්‍රමයේ හැටියට බඳුන මේ සමත භාෂාව. සමත විවහාරය හැටියට යන්නේ. ඉතින් ඒකෙම අනිත් පැත්ත විපස්සනාට ගත්තොත් මෙතන බොහෝම සරල සමාන්තර ගතියක් තියෙනවා. මම හිතනවා ඒක විග්‍රහ කළොත් අපේ කල් තිබ්බ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි. මොකද්ද විපස්සනා පූර්වංගම සමාධි සතිය සම සමතේ කියලා කියන්නේ. මොකද සමත පූර්වංගම විපස්සනාව කියලා කියන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් යම් කෙනෙක් ඒ මූලික පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යානයේ වශයෙන් eh, භාවනා කරන්න කරන්න හිතේ tempatකමක් ගැඹුරක් සාන්තිගතයකටපත් වෙනවනේ. ඒකෝට තේරෙනවා මේ සාන්තිගතිය හිතේ නොතිබීච් එකක් නෙවෙයි. මේ කුලප්පු හිත ඇසුරු කරනකොට සාන්ත හිත පසු ගන්න පසු බාන. සාන්ති හිතට යනකොට කුලප්පු හිත අමනකමක් කියලා තේරෙනවා. මෝඩකමක් කියලා තේරෙනවා. අපිරිසුදුකමක් කියලා තේරෙනවා. එතකොට මේ කියන ධානය නොතිබීච් එකක් නෙවෙයි. මනුස්ස හිත හම්බෙනකොට හම්බෙච්ච පැකට් එකේම තිබුණ එක. නමුත් අපි ඉඳලා තියෙන්නේ මතු පිට විතරනේ. මේ රසරමස උළු හොයන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ තාක්කල් මේ සුඛේ වගේ දේවල් ඉසෝසවන්නේ. ඒ වෙයි ඉසෝසවන්න අර පිටින් තියෙන ලෙල්ල ගලවන්න ඕනේ. කාමච්ඡන්දය ආදී නීවරණ ගලවන්න ඕනේ. විතක්ක ਵਿਚාර කියන දේවල් ගලවන්න ඕනේ. ඊට පස්සේ ප්‍රීතිය ගලවන්න ඕනේ. එතකොට මැද මදේ සුඛය අහු වෙනවා. එතකොට ඇයට තේරෙනවා මේ ධානය ලැබුවයි කියලා අං එන්නේ නැහැ. පැස්සී දෙන්නේ නැහැ. තිබිච්ච එකක්මයි. අර ගොරෝසු දේවල් පසර දාලා සියුම් දේ ඉස්සර කරපුවාම තත්ත්වේ බොහොම සාන්ත තලතුණා වැඩිහිටි තත්ත්වයටපත් වෙනවා. නමුත් මේ අයින් කරපු ගොරෝසු දේවල් උඹ ඔතන හිටපන් කිව්වට ඉන්නේ නැහැ. ඒගොල්ලෝ කඩාගෙන ඉදිරියට ඇවිල්ලා විප්ලව කරගෙන අර සුඛය මකාගෙන ආයසර ප්‍රීතියන ආයසරයක් විතක්ක ਵਿਚාරනවා ආයෙසරක් නීවරණ එනවා. නමුත් නැවත ධානයට යන්න පුළුවන් නැවත තුන්වෙනි ධානයට යන්න පුළුවන් ශක්තිය පිරෙන්නේ නැහැ. ඒකෝර තේනවා මේ එකක් තියෙනකොට අනිත් එක නැහැ. ඒ නිසා ඒ තියෙන දේවල් වලින් වඩාම හොඳ එකේ පවත්තන එක තමයි තප්පුරුෂකම. ඉතින් ඒ සඳහා කටයුතු කරන ඕනම කෙනෙකුට තේරෙනවා මේ uppattiයේ ඉඳලම තිබිලා තියෙනවා හිතේ මේ මේ සුඛය. නමුත් ඒකට ඊස උස්සන්න තැනක් නැහැ. මොකද අපි කක්කවල ඉඳලා තියෙන්නේ. අසුචියේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා පිරිසුදුකමක් ගන්න බෑ. නමුත් මේ தත්ත්වයට යන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතකොට එයාට මේ උදාහරණයක් වශයෙන් කෝතර විදියට පළවෙනි ජීවනයේ තුන්වෙනි ධ්‍යානෙ ගත්තත් තාම සුවසේ භාවනා මධ්‍යස්ථානයක සිල් සමාදන් වෙලා අතප්පිට අතක් තියාන ඇස් දෙක වහගෙන ඉන්නකොට ලැබිච්ච මේ සුඛය සමහර වෙලාවල් වල තමංගම ප්‍රිය වෘත්තිය කරද්දී වාඩි වෙලා ඉන්න වෙන වෙලාවකත් එන්න පටන් ගන්නවා. සක්මන් කරනකොටත් එන්න පටන් ගන්නවා. වැසිකිලි ගැසීරනකොටත් එන්න පටන් ගන්නවා. ඇඳේ නිදාගෙන ඉනකොටත් එන්න පටන් ගන්නවා. ඉතින් යාට තේරෙනවා දැන් අර අර වේවිල්ල නෑ, පූර්වකෘත්‍ය මොකුත් නෑ. නමුත් අර විඳපු සුඛය ඒ ඒ මිහිරි මේ සුවඳ මිහිරියාව අනික් වෙලාවටත් එනවා. ඉතින් ඒකකොට සැකයක් හිතෙනවා. ඉතින් මම ඒ වෙලාවේ සීල් සමාදන් වුණේ නෑනේ. මම සුදු යනකන් හිටියේ නෑනේ. මම පරියන්කේ ඉඳගෙන නෑනේ. එතකොට කල්පනා වෙනවා මේ පුරුදු කරාට පස්සේ එම ගුණයක්, එම විභවයක්, එම විභව ශක්තියක් පිනක්මයි ළඟ තියෙනවා කියලා දන්නවනම් ඉස්සරහට යනකොට අර සමත ආකාරයේ පෙළ ගැසීම් නැති වුණාට ඒ සුඛය සුළු මෙලාවල් වලට සුළු චිත්තක්ෂණ වලට වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා හිතාගෙන සැක කරන්නේ නැතුව වැඩ කළොත් එයාට තේරෙනවා මේ සමත ක්‍රමයට යන්නේ නැතුව වුණත් කෙලින්ම යෝනිසමනස්කාරය යෙදුවොත් ඒක එන වෙලාවට ඒක පිළි අරගෙන ඒකෙන් ලැබෙන හුදකලාව, ඒකෙන් ලැබෙන විවේකය, ඒකෙන් ලැබෙන විඳින්න පුළුවන්. එතකොට එයා සමත පූර්වකම ගිහිල්ලා විපස්සනාකට වැටෙනවා. ඒක දන්නේ නැති කෙනෙක් වුණොත් හිතනවා මේක මොකක් හරි වරදින්න ඕනේ. මොකද මං කිසිම පූර්වක්‍ෘති කරන්නේ නැතුවයි මට මේක ආවේ කොහොමද එන්නේ කියලා. මොන ශාසනය පිළිගැනීමක් තියෙනවා සමතකමෙන් ගියාම ඒ හරහා විපස්සනාවට යනවා. තව සමහර කට්ටිය විපස්සනාවෙන් පටන් අර ගන්නවා. අරගෙන කරගෙන යනකොට ආස්වාද ප්‍රසආස දෙක බොහොම ගොරෝසු වෙලාවේදී විතක්ක ਵਿਚාර සහිතව පීචසුක එකග්ගතා සහිතව යන්තම් තේරුම් ගන්නවා දැන් අරමුණේම කඹේ ඇවිදින්න වගේ තනියේ දණ්ඩ යනවා වගේ අරමුණ විනාඩි 5 10 15 20 ඉන්න පුළුවන්. හැබැයි එතන එතන මෙනෙහි කරමින් තමයි සමතුලිතතාවය ගන්න. එකලස ගන්න. මෙනෙහි කරන තාක් පුලන් වදින්න නැත්නම්පත් වෙන පහන් දැල්ලා වගේ හොඳට හිත කෙලින් වෙලා හිටිනවා. එහෙම නැත්නම් බයිසිකල් එක හැන්ඩල් එක අල්ලන්නේ නැතුව වේගෙන් පදිනකොට පැටලෙන්නේ නැතුව යනවා වගේ වැටෙන්නේ නැතුව යන්න වගේ යන්න පුළුවන් බව තියෙනවා. එතකොට යාට තේරෙනවා මේ පැදිල්ල තියෙන තාක්කල් ඕන පැත්තට බයිසිකල හසුරන යන්න පුළුවන්. එතකොට තේරෙනවා ඒක කෙරුවේ ධානය ලැබලා නෙවෙයි. ඒකට කියන්නේ ක්ෂණ මාත්‍ර සමාධි කියලා. ඒ ඒ ක්ෂණයේ මෙනෙහි කිරීම නිසා ක්ෂණික සමාධියක් ලැබෙනවා. ඒක හරි සෙල්ලක්කාරයි. ප්‍රයත්න නැත කරපුවම වැටෙනවා. ප්‍රයත්නේ තියෙන තාක්කල් කරකෙන්න පුළුවන්. හරියට බිත්තරයක් අරගෙන කෙලින් අතර හිටවල කරකොල අතහැරියොත් ඒ කැරකෙන තාක්කල් කෙලින් හිටිනවා. වේගය අඩු වෙච්චාම වැටෙනවා. ඒ අර ගැම්මට කෙලින් හිටනවා වගේ එකක් විපස්සනායේ ගන්න. ඉතින් ඊට පස්සේ ඒක නා මේක පුරුදු කරලා පුරුදු කරලා දැන් මෙනෙහි නොකරත් ආසර් ප්‍රසාර දෙක එක වගේ පෙනුනත් මට මේ එකලස ගන්න පුළුවන්. ඒ නිසා මුලින් මුලින් මෙනෙහි කරලා ගත්ත එක මෙනෙහි කිරීම නොකරත් ගන්න පුළුවන් තැනකට සුසු වේලාවකින් මටපත් වෙන්න පුළුවන් කියලා විපස්සනායම ඉදිරි පියවරක් තියෙනවා. ඒක හරියට සමතෙන් කියනවා නම් පළවෙනි ධ්‍යාන ඉඳලා දෙවෙනි ධ්‍යානට ගියා වගේ. මෙයාට දෙවෙනි ධ්‍යානයක් අයිතිවාසිකම් කියන්න බෑ. නමුත් මෙනෙහි කිරීමකින් තොරව ආස්වාස් ප්‍රසවාසයේ මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන්. එතකොට වැඩි කාල බල නැහැ. අච්චර ශක්ති වැය කිරීමක් නැහැ. ශිල්පේ දාන්න. එහෙම කර කර ඉන්නකොට ඔන්න ආනාපානේ හොඳට නිවෙන්න පටන් ගන්නවා. ඒක නිකන් බතක් ඉදිලා හැතපෙන වෙලාව වගේ ලිප උඩ හැතපෙන වෙලාවක සුතු සුතු සුතු ගාලා එහෙම බත තැම්පත් වෙන්න ගන්නවා. එතකොට එයාට පේන්නේ ප්‍රස්වාසයක විතරයි. උත්සාහ කළොත් ආශ්වාසයක දකින්න පුළුවන්. නමුත් එයාට පේනවා ප්‍රස්වාසයක දෙක තුනක් දකින්නට බොහෝම සාන්ත තැනකටපත් වෙනවා. මෙනෙහි කරන්න ඕනෙත් නෑ මුලමැදක බලන්න ඕනෙත් නෑ ආශ්වාස ප්‍රශ්වාස කියලා මෙනෙහි කරන්න ඕනෙත් නෑ ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස බලන්න ඕනෙත් නෑ මතුවෙන මතුවෙන ප්‍රශ්වාසයේ බලනකොට නිකන් අත ගා පපු අත ගාගෙන යනවා වගේ සුඛයක් නිවෙන සඳසමක් එහෙම නැත්නම් නිබ්බුතියක් තේරෙන පටන් ගන්නවා ඉතින් ඒක නා වාඩි වෙච්ච ගමන් ඒ වුරුදු වුණාට පස්සේ දැන් අපි භාවනා වැඩමුළුවේ අද ඉන්නේ 7 වෙනි 8 වෙනි දවසේනේ ආන්නේ වෙනකොට තේරෙනවා පුරුදු වෙලාවට හරියට Tamanට හරියන වෙලාවක් බල්ලා වාඩුණා වාඩි වෙච්ච ගමන්ම එහෙමම හිත දැම්පත් වෙන්නේ ආනාපානමයි ඒකේ තෙතුන් සැරයක් විතර ප්‍රසවාසයක බලනකොට අර මෙතෙක් කල විනාඩි 30 40කින් ගිය ගමන එක පාරටම යන්න යනවා. ඒකට කලබල කරන්නේ නැතුව ඇයි මෙහෙම වෙන්නේ නැති කියලා ඒකට හොඳට අනුග්‍රහ කළොත් මේ සුඛයක් සහිතව විතක්ක ਵਿਚාරකින්තරෝ ප්‍රීතිකින්තරෝ සුඛ විහරණයක් උපේක්ෂාවක් ලබන්න පුළුවන්. එහෙම ඒක පුරුදු කරපු යෝගාවචරයේ වෙන්න පුළුවන් කියලා කයින් හරි අහගෙන නැත්තම් වෙන ගුරුවෙක් ළඟට ගිහිල්ලා නැත්තම් වෙන භාවනා මධ්‍යස්ථානෙ ගිහිල්ලා එයා කිව්වොත් මේ පළවෙනි ධ්‍යානෙ වඩන්නේ මෙහෙමයි කියලා එයාට අර මේ අත්දැකීම තියෙන නිසා හරි ලේසි. ඒක හරියට කියනවනම් Taman ළඟ වාහනයක් තියෙනවා. වාහන තුන හතරක් තියෙනවා. බර වාහන වලට ලයිසන් තියෙනවා. යාළුවෙක් ගෙදරට ගියාම කියනවා මට අද යන්න විදියක් නැහැ කාර් එක තියෙනවා පුළුවන් ද එලවන්න කියලා. ඉතින් Taman ලයිසන් තියෙනවා. Tamanට වාහන තියෙනවා ඕනේ වාහනයක් එලවන්න. ඒකටම වෙන ලයිසන් ගන්න ඕනේ නැහැ. කොයි ලයිසන් එකත් එකයි. ඉතින් එයා කියනවා හරි මචං මට කියලා තිබන් ගියර් කොහෙද තියෙන්නේ කියලා එච්චරයි. එයාට ඩෑෂ්බෝඩ් එක ළඟට ගියාම ගියර් තියෙන තැන දැනගත්තාම එච්චරයි. ඊට පස්සේ යාට වෙනමම අරයාගේ වාහනේට ලයිසන් මෙයාගේ වාහන ලයිසන් ඕනේ නැහැ. දන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ වගේ විපස්සනා ඥාන නැත්නම් විපස්සනා වශයෙන් ආනාපානේ වශී කරගත්ත එක්කනට ඔය සමතේ කියන එක විපස්සනා පූර්වංගම සමතේ එච්චර ලොකු අමාරුවක් නැහැ. නමුත් සමතේ දන්න කට්ටිය කියන්නේ නැහැ. ඔයගොල්ලෝ කොච්චර විපස්සනා කරත් ඔයගොල්ලන්ට ධානය නැහැ. ඕගොල්ලන්ට මේක කරන්න බෑ කියලා. එහෙම කාටවත් සමතේ සින්න වෙලා නැහැ බුද්ධියට. විපස්සනා දිගේ කියලා සමතේට යන්නත් පුළුවන්. සමතේ දිගේ කියලා විපස්සනාට යන්නත් පුළුවන්. මේක මේක සම්ප්‍රදාන කූල ක්‍රමයේ යටතේදී අයිතිය බුද්ධිය සින්න වෙලා තිබුණේ සමත කට්ටියට විතරයි. ওই විදිහේ විස්තරේ. ওই බුරුමින පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඉන්දිස්ටරි ලයිෆ් කියන පොතේ පෙන්ලා දීලා තියෙනවා ධ්‍යාන විපස්සනා ධ්‍යාන හතර. මේ හැම එකෙම පෙන්නනවා සමතේ කියන පළවෙනි ධ්‍යානයේ தත්ත්වය විපස්සනාදි මෙන්න මෙතෙන්දී හම්බ වෙනවා. සමතේදී කියන දෙවෙනි ධ්‍යාන தත්ත්වය විපස්සනාදි මෙතෙන්දී හම්බ වෙනවා. සමතේදී කියන තුන්වෙනි ධ්‍යානෙ මෙන්න මෙතෙන්දී හම්බ වෙනවා. සමතේදී කියන හතරවෙනි ධ්‍යානෙ තමයි සංඛාර උපේක්ෂාව කියන්නේ කියලා ලස්සනට ඥාන ටික දාලා දැන් ප්‍රසිද්ධ කරලා අවුරුදු 15ක් විතර ඒ කවුරුත් අභියෝග කරේ නැහැ. අභියෝග කරන්න බෑ. අර නමෙන් කියන්නේ ගියත් මේ නමෙන් කියන්නේ ගියත් හිතේ අත්දැකීම පැත්තෙන් බලනකොට නැත්තම් කෘත්‍ය සම්පාදනය අතින් බලනකොට එකමයි. ඒ නිසා කවුරු හරි කිව්වේ නෑ නෑ නෑ ඌව කතා කරන්න යන්න එපා බෝධාගම විලෝපණයටපත් කිරීමක් කොහෙද ධ්‍යාන තියෙන විපස්සනා භාවනාවේ සමතේදී විතරනේ තියෙන්නේ කියලා නෑ ඒ ශාස්ත්‍ර කියනවා විපස්සනා ධ්‍යාන අර විදියටමයි කියලා. ඒකට ඊට ඉස්සර වෙලා මේ තමතේ තියෙන ක්‍රමවේදය අරගෙන විපස්සනා පාර විස්තර කෙටුවේ මහෂී ෂැඩෝ ස්වාමීන් වහන්සේ පන්දිසාංශික ගුරු ආමතුරෝ ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ තුන්වෙනි පරිච්ඡේදය ලිව්වේ ණයක් ගහණය කියලා. විපස්සනා න්‍යා <clears throat> සමත න්‍යාය අරගෙන ඒ න්‍යායෙම විපස්සනා විස්තර කරා. ඒක මුළු ලෝකෙම පිළිඅරගෙන ඉවරයි. දැන් පන්දිසාංශ විස්තර කෙරුවේ ධ්‍යාන හතර <clears throat> සමත ධ්‍යාන අතර විපස්සනා අධ්‍යක්ීමෙන් විස්තර කර හරියටම සමාන්තරයි කියන්නේ. ආන්න ඒ විදිහට භාවනාවේ මේක සමතේ පැත්තට ගියත් නැත්නම් සමතය හරහා ගියත් එහෙම නැත්නම් විපස්සනා හරහා ගියත් වැදගත් වෙන්නේ අත්දැකීමයි වැදගත් වෙන්නේ ඒකෙන් කෘත්‍ය සම්පාදනය වීමයි එහෙම නැතු මේ බැජ් එකක් ගහගෙන ඉන්න එකවත් උපාධියක් ලබන එකවත් නම්බුනාමේ නෙවෙයි නම්බුනාමේ ලැබුවට වැඩේ දන්නේ නැත්නම් ෆීල්ඩ් එකේ වැඩක් නැහැ. ෆීල්ඩ් එකේ වැඩ ශාස්ත්‍රයේ වැඩ දන්නවා නම් උපාධි නොලබුණත් ප්‍රශ්නයක් නැහැ. Tamante වැඩේ කරගෙන යන්න පුළුවන්. අනිත් වගේ සෙල්ලක්කාර, හිතුවක්කාර මෙතෙක් නොතිබිච්ච අත්කත නැත්නම් විපස්සනා කාර්යෝකෙ දෙන්නේ. ඉතින් සමතකාරයෝ කියන බෑ බෑ ඕගොල්ලෝ අපේ මිම්මෙන් මැඩුවොත් ඕගොල්ලන්ට මොකක්වත් අයිති නැහැ අපිට අයිතිය තියෙන අපිට උපාධිය තියෙන අපි මේක දන්නවා ඒක දන්නවා කියලා ඉතින් අපි ඒගොල්ලන්ට සැලුට් එක දාලා අපේ ගමන අපි යනවා. ඕගොල්ලෝ තියාගෙන ඕක රැගෙන කණේ ගහගෙන ඉනේ ගහගෙන ධානයෙන්ද කරන්නේ නැත්තම් වැඩේ වැඩක් නැහැ. අපි බලලා මැට්ටෙන් හරි ගමන්නේ මීවල්නවනේ අපි වැඩේ කරගෙන යනවා කියේ. ඉතින් මේකට හරි තරහයි හරි විරුද්ධයි හරියට මේ විවේචන කරනවා. මේ විපස්සනාකාරෝ කිසිම පදනමක් නැතෝ කිසිම සැකිල්ලක් නැතෝ කිසිම ප්‍රස්තාරයක් නැතෝ කරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ලොක්කෝ කියලා. නමුත් අපි ළඟට එන්න ඕනේ ඒකට ලයිසන් ගන්න කියලා හිතානින්. නමුත් අවශ්‍ය නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ බල්ලා මැට්ටෙන් හරි මීවලන එකයි. ඒ නිසා ත්‍රිත්‍ය ධාන මට්ටමේදී තියෙන්නේ ප්‍රීතියාච විරාගා උපක්ඛකෝත සති උපක්ඛකෝත සතිමා සුඛ විහාරීති. ඒ ප්‍රසවාසී ගෙවෙන වෙලාව වෙනකොට. එහෙම නැත්නම් Tamanට කවදා හරි තේරෙයි ප්‍රසවාසී ගෙවෙනවා කියන එක ටිකක් සියුම් වැඩි නම් මේ ආශ්වාස ප්‍රසවාස දිහා බලනකොට ඉස්සල්ලා එක ටිකක් ගොරෝසුව තිබිලා ඊට පස්සේ ඒක සියුම් වෙලා අතිසූක්ෂම தත්ත්වයට යනකොට මේ ගොරෝසු ආස්වාසයයි සියුම්ුනේ ඒකයි මේ අතිසූක්ෂම වෙන්නේ කියලා ඒ මිදෙන කිරි ටිකක් වගේ නිදා ගන්න බබෙක් වගේ නින්දට අනුග්‍රහ කරන්න ගිය ගමන් එයාට තේරෙන්න පටන් ගන්නවා යමක් නොකර සිටීමෙන් මුළු ලෝකේ තියෙන උප්පරීම සුඛය ලැබෙන්න පටන් ගන්නවා මෙනෙහි කරන්නෙත් නැහැ අපේක්ෂා කරන්නෙත් නැහැ හුස්ම හොඳට සංසිඳෙනවා කලබල වෙන්නෙත් නැහැ නින්දට වැටෙන්නෙත් නැහැ සැක කරන්නෙත් නැහැ ලෑස්ති මනසකින් ගියොත් අනේ ශාන්ත වෙන තැන තමලට ධ්‍යානකින් වගේ පැය ගණන් වෙන්න පුළුවන් නමුත් තමන්න තේරෙන්න පටන් ගන්නවා මුළු සංසාරේ බ්‍රහ්ම සැපේ මෙපිට මිනිසෙකුට ලබන උපරිම සැපයක් තමයි ඒ තමන් අල්ලාගත් අරමුණ ආනපාන හැරි පිම්බීම හැකිලිම හරි සංසිඳන වෙලාවේදී ඒකට සැක කරන්නේ නැතුව නින්දට වැටෙන්න දෙන්නේ නැතුව හයියෙන් හුස්ම ගන්න නැතුව ඒ නිවෙන එකට නිවෙන්න අරින්න යනවනම් අපි එක ධර්මයයි අපි ලොකු සංසය මතක් කර ඒකට ලෑස්ති වෙලා ඵලයන් ඔයලා හරියට හිත සැක උපදවනවා හරියට හිත නින්දට වැටෙන්න හදනවා හරියට අපහසුතාවයකට තීරණ පටන් ගන්නවා හුස්ම ගන්න නැතුව මැරෙයිද කියලා හිතෙනවා ඒ හුස්ම ගන්නෙම නැහැ පිට කරනවා විතරයි දැනෙන්නේ ඒකෝල හිතනවා මේ මේක මහා වෙන්න බැරි වැඩක් කියලා. ඉතින් ඒකෝට පපුව අල්ලගෙන හයියෙන් හුස්ම කරන ඇද්ද කරලා බලනවා තැට් එක බඩු තැට් එක තියනවාද කියලා. මොකද මේ ටික නැති වෙයි. ගෙදර යනකොට දැන් භාවනා කරලා යනකොට කෑලි අඩුපාඩු වෙයි කියලා. වෙන්නේ එහෙම මොකක්වත් වෙන්නේ මෙන්න මේ අනුග්‍රහ කරන වෙලාවට කියන්න පුළුවන් තතිමා උපෙක්ඛකෝ සුඛ විහරණ. එකයි තියෙන්නේ එතනදී. යමක් කෙරුවොත් අවුලයි. හිතුවොත් අවුලයි. කතා කරොත් අවුලයි. අතපය හෙල්ලුනොත් අවුලයි. ඒ වෙලාවට මේ තේරෙන්නේ ඇස් පිල්ලමක්වත් ගහන්න නැතුව අතපය මැස්සෙකුට තරම්වත් හෙල්ලෙන්න දෙන්නේ නැතුව හෙල්ලුනත් පශ්චාත්තාප වෙලා මිදෙන අයිස් ටිකක් වගේ තැම්පත් වෙන කිරි ටිකක් වගේ නින්දට යගෙන ඉන බබෙක් වගේ මේක සංසිඳනකොට ඒක අත්දකින්න නැති එකයි අපේ තියෙන කරුමේ. හැමදාම නින්දට යනකොට ඔක සිද්ධ වෙනවා. අපි අත්දකින්නේ අපේ සතියේ නෑ. නින්දට යනකොට අපි කොහෙදෝ කල්පනාවක චේන්ජ් නින්දට වැටිච්චාම නපුරු හින දකින්නවා දත් මිටි කනවා ඔක්කොම අවුල් තියෙන මොකද අර සංසිඳන වෙලාව දකින්නේ අවදි වීම ගැන අපි හයියෙන් කතා කරන්නේ ඒක නිසා ඕන දෙයක් හයියෙන් පටන් ගත්තට සංසිඳලා ඉවර වෙනවා ආශාසයෙන් හයියෙන් පටන් ගත්ත ප්‍රසවාසයේ සංසිඳලා ඉවර වෙනවා ආන් ඒක දක්නාසුලුව ගත කරන්න පුළුවන් නම් හැම හුස්මෙම නිවන තියෙනවා හැම හුස්මේම ධානයේ තියෙනවා. හැම හුස්ම කෙලවරේම බ්‍රහ්ම ලෝකේ තියෙනවා. හැම හුස්ම කෙලවරේම සුඛේ තියෙනවා. ඉතින් අපි දඹදිව යනවා. ඇයි නිවන් දකින්න? මෙන්න ආයයට නිවන තියෙන්නේ. ඒක අරගෙන හැම තැනම ඇවිදිනවා වට වන්දනාවේ යනවා අරේ යනවා මේ යනවා නිවන් දකින්න කියලා. ඉතින් අර ඝන දෙයියන්ගේ ප්‍රතිප දෙයියන්ගේ කතාව තියෙන්නේ මහා එකා කතා කරලා කිව්වලු උඹලා කරදිවල් වලට ඇවිදලා ආවොත් උඹලට තෑග්ගක් දෙනවා. එන්සියෝ දෙයියෝ වටේ ඇවිද්දා. ගණ දෙයියෝ ලුණු පොල් කට වටේ රවුමක් ගාලා විජහට ආව තෑග්ග හම්බුණා. ලුණු පොල් පට්ට වටේ ගියත් කරදිවලල ගියත් එකමයි. ඒ නිසා මෙච්චර මේ ලේසි වැඩේ තියෙද්දි අපි අපිට මේ ওই කොච්චර කෙරුවක දසපාරමිතා පිළිලා නැහැ තව. අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැනේ. අභිධර්ම ඉගෙන ගත්තේ නැහැනේ. අපිට අරක නැහැනේ මේක නැහැනේ කියලා නැති දේවල් ගැන කතා කරන මනුස්සයට කවදාකවත් උස්ම නිවෙන වෙලාවේදී ඒක දිහා බලාන ඉඳලා සුඛයක් ලැබෙන බව කිව්වත් තරහ යන්න ඉඩ තියෙනවා. නමුත් හැම හුස්මක්ම ගෙවෙන්නේ නිවන, Nirodhaය, සංහිඳියාව, උපේක්ෂාව, සුඛය ඉඩ තියෙනවා. ඒක බලන්න වෙලාවක් නැහැ. හුස්ම ගත්තට මොකද ඒක බලන්න වෙලාවක් නැහැ. මොකද බබාට කිරි දෙන්න තියෙනවා. පොල් ගාන්න තියෙනවා. නාන්න තියෙනවා. ඉස බාන්න තියෙනවා. මනානා ප්‍රකාර වැඩ. ඉතින් එක එක්කත් ඔය නාන්න තියෙනවා, කන්න තියෙනවා, බොන්න තියෙනවා කියලා හුස්ම නොගෙන ඉන්නවද? ඉතින් මේ ගෙවෙන හුස්ම දිහා බලන්න තමයි මේ දිග කතාවක් කියාගෙන ඉන්නේ. ඒක සමතෙන් ගියත් විපස්සනා ගියත් අත්දැකීමේ වෙනසක් නැහැ කියන එකයි මම මේ මතක් කරලා දෙන්නේ. ඒක තමයි මේ පන්දිසාංශ දීලා තියෙන්නේ. මේ විපස්සනා ධ්‍යාන එකත් අර සමත ධ්‍යාන එකම තියෙන තරම් සුඛේ තින බැහැ ඉංගන් සහිතව ඔප්පුවක් අතර බාර දෙන්නේ නැහැ. ඔබට මේක සින්න වෙනවා, බුද්ධියට සින්න වෙනවා කතාවක් නෑ. නමුත් ගිය කෙනාට අත්දකින්න පුළුවන්. ආන්නේම අත්දකින්නකොට ඒක සමතේ අරහත් විපස්සනා අරහත් දෙකටම වෙන්න පුළුවන්. අන්න ඒක සඳහා සමහරු සමත ධානයේ වඩලා ධාන හරහා මෙතෙන් දෙනවා. සමහරු හොඳට ඕපනක්වත් ගණන් ගන්නතෝ භාවනා කරලා කරලා කරලා පොත බලපුවම ඒලා තියෙනවා විපස්සනාච් මේක ලැබිලා තියෙනවා. අන්නේ විපස්සනා ලැබිලා තියෙනවා මට මේකයි ලැබිලා තියෙන කියන විශ්වාසය ඇති කෙනා සමතේ කරපු ගමන් බොහෝ ඉක්මනට එතෙන්ට යනවා. මොකද එයා සැක කරන්නේ එයා අගේ කරන්නේ අත්දැකීම. තමන්ගේ ප්‍රත්‍යක්ෂේ. ඊට පස්සේ ඒක සමතේ හරත් ගන්න පුළුවන්. ඒකවල සමථ විශ්වාසගතව සමද පූර්වංග විපස්සනාව කියලා කියනවා. සමතෙන් පටන් ගන්න විපස්සනාට කියොත්. විපස්සනා පූර්වංගම සමතේ කියලා කියනවා. විපස්සනා හරහා එතෙන් ගියොත්. අපි පද්මෙට නැගකට පස්සේ සිරීපාදේ නල්ලදන්නේ පැත්තෙන් ආවත් තත්ත්වපුරේ පැත්තෙන් ආවත් ප්‍රශ්නයක් නැහෙනේ. නල්ලදන්නේ යන්න නම් මේ මස්කිලි පැත්තේ යන්න බෑ. අර පැත්තේ රත් කොහෙන් ආවත් පද්මෙට ගියාට පස්සේ එකයි. මුලදී එකක් කියන්නේ උතුරු දිස දකුණට අනිත් එක කියන්නේ දකුණ සිට උතුරට. නමුත් උඩට යනකොට මොකද වෙන්නේ? දෙකම එකයි. ඒක නිසා ගිය පාර නෙවෙයි වැදගත් වෙන්නේ අපි පද්මේ වැඳ ගන්න එකයි තියෙන්නේ. ඉතින් යනකන් නම් දෙකේ වෙනසක් තියෙනවා. පත්මෙට යනකම් මාගේ ගමේට යනකම් දෙකේ වෙනසක් තියෙනවා. උඩට යනකොට දෙකේ සමානකමක් තියෙනවා. සරුවචනසේ ගටන්න නෙවෙයි මේ ධර්ම දේශනා කර තියෙන සමතුලිත කරන්න. සමණයටපත් කරන්න. ඉතින් අපි ඊට පස්සේ භාවනා නොකර මේ තියෙන දැනුම විතරක් ඔලුවට අරගෙන අවුලක් ඇති කරගන්නවා. ඉතින් ඒක වළක්වන්න බෑ. ඒක අර දලිපිය අවුවෙච්ච හොඳට කැපෙන දලිපියක් අවුවෙච්ච වඳුරෙක් වගේ. මේ වෙන තමයි 33000 කරන්ට් එක බබෙකුට සෙල්ලම් කරන්න දෙනවා. මේක හයි හුඟක් බලේ තියෙන තැනක් පොඩ්ඩක් සෙල්ලම් කරපන් කියලා. නැත්තම් ගාපු ගමන් ඉවරයි. ඒ නිසායි අපි මේ සුමානයක් විතර මේ එක තැනක තියාන කඳවුරු බැඳගෙන එමීට එමීට එමීට පුරුදු කරන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මේකට හුරු කරලා හුරු වුණාට පස්සේ ඕකට තියෙන ඔබස් බය යනවා. තීරු කර ගන්නවා මේක මේ බුදු කෙනෙක් කිව්වට මොකද මනුස්ස මනසක මේ කතා කරන්නේ අත්දකින්න පුළුවන් දෙයක් කතා කරන්නේ ඔය බයක් ඇති කර ගන්නවත් ගූඪ ධර්මයක්වත් গুপ্ত ධර්මයක්වත් මේකේ නැහැ මේ විදිහට ඒ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති කියන தත්ත්වයට ගියාට පස්සේ යාට පේනවා මේ සුඛය පවා සුඛය පවා විඳවිල්ලක් කිය. විඳවනවා කියලා කියන්නේ සිංහලෙන් කර්මයක් ගෙවනවා කියන්නේ. ඒකට විඳවන්න වෙනව කවදරියෝ කරන වැඩවලට කියලා අපි විඳවනවා කියලා තියෙන්නේ සුඛයත් වේදනාවක් විඳවිල්ලක්. යාට කල්පනා නම් මේ වින්දනයත් නැත්තම් විඳවිල්ලකුත් නැත්තම් ඊතරන උපේක්ෂාව විතරයි. එනිසා මේ සුඛයත් හරියට ඉස්සලම් විතක් ਵਿਚාර අතහැරියා වගේ ඊකට ප්‍රීතිය අතහැරියා වගේ සුකස්සච පහනා දුක්කස්සච පහනා පුබ්බේව දෝමනස සෝමනසං අත්තංගම උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරී උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරී පෙකන උපෙක්ඛකෝ ඒකග්ගත සත් උපෙක්ඛකෝ සතිමා ඒකග්ගතා. ඒ සුඛයත් අයින් කරාට පස්සේ අයින් කරන්නේ බලසුණා වෙන්නයි. ඊටත් වඩා නොසැලෙන තැනකට යන්නයි. ඊටත් වඩා අශලෝක ධර්ම කම්පා නොවෙන්නයි. එතකොට මේ පුද්ගලට ඉතුරු වෙන්නේ උපේක්ෂාව සහ සතිය. උපේක්ෂාවත ඒකග්ගතා. අනේ ඉතින්ට යනකොට කොච්චර උපේක්ෂාවක් ඇති කරනවද කියනවා කොච්චර ඒකාග්‍රතාවයක් වෙනවද කියනවා කොච්චර තමන් ඒක ගැන දන්නවද කියනවනම් ආශ්‍රව ප්‍රසවාසයක් ඇත්තේම නැහැ. රූප ධර්මයක් ඇත්තෙම නැහැ. නිමිත්තක් ඇත්තෙම නැහැ. අරමුණක් ඇත්තෙම නැහැ. යාට තේරෙනවා තමයි මේ බිම දිගේ ගිය ආශයන්තරාව දැන් හිමීට පොළවෙන් ඉස්සුවයි කියලා. දැන් දඩබඩ ගහිල්ලක් නැහැ. රෝද දෙක ඇකිලෙනවා තේරෙනවා. හිමීට ඝන පොළවේ ගිය මේ විශාල යානය තරලයක වාතයේ සමතුලිත වෙන්න පටන් ගන්නවා. සමතුලිත වුණාට පස්සේ අර ඉස්සර ඉස්සර විතර ඝර්ෂණයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ ඒකේ වේගය එන්න එන්න කවන කවනකොට ඉහළට ඉහළට ගිහිල්ල ඉවරලා වෙන පොළවේ යන කිසිම වාහනයකට යන්න බැරි වේගයකින් වේගය ගන්න පටන් ගන්නවා. මේ රූපත් එක්ක සම්බන්ධ වෙන තාක්කල් අරමුණක් එක්ක සම්බන්ධ වෙන තාක්කල් නිමිති ගන්න තාක්කල් විමිතිගේ දෝන ආසයන්තරාවක් වගේ. ඒකත් හැබැයි උස්සන්න කිට්ටු කරනකොට සාමාන්‍ය ඉලෙක්ට්‍රික් ට්‍රේන් එක තරම් වේගයක් ගන්නවා. අරගෙන තමයි තට්ට උස්සපුවාම ආගිරි ගාගෙන අර පොළවේ ගිය බර වාතයට දෙන්නේ. ආනේ වගේ වෙනසක් සිද්ධ වෙනවා. අපි රූප මේ කාම ලෝකේ ඉක්මවලා ඒ කාම ඡන්දේ නෙමෙයි දැන් ඉක්මවන්නේ. කාම ඡන්දේ වඩා සියුම් තියෙන කාම සංඥාවත් ඉක්මවලා රූප ලෝකයට යනවා. දැන් රූප ධානවල හොඳ ඒකට කියන්නේ ආර්යමන් සම්දී කියලා සති උපේක්ෂා දෙක සහිත ඒකාග්‍රතාවයකට එනවා. Taman දන්නා කිසි දෙයක හැප්පෙන්නේ නැහැ ඊට පස්සේ වාතයේදී මෙතෙක් තිබුණේ මහ පොළවේ ආනි වගේ ආවට පස්සේ ඒ කෙනාට ඒක පුරුදු කරන්න වෙනවා කල්පයක් මොකද මුළු සංසාරෙම අපි ඉඳලා තියෙන්නේ නිමිති වල සංසාරෙම ඉඳලා තියෙන රූප ධර්ම වල සංසාරෙම ඉඳලා තියෙන හැප්පෙන දේවල් වල මේ හැප්පෙන දේවල් නැත්තඳ ගියාට පස්සේ ගොඩාක් පුරුදු කරන්න වෙනවා මේකත් මිනිස්සුෙකුට කැප දෙයක් අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ කියන මේ කකා හිජියට දැන් ඒක නැතු තැනකට යන්න පුළුවන්. යනකොට ආයෙසර රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ කත්පල කරන්න කිව්වොත් ආයෙ සාතන්තර කඩට වැටෙනවා. ආයෙත් ඇවිල්ලා පොළොවට වැටෙනවා. ඒකේ ඉන්නකොට මේක ගන්න බෑ මේකේ ඉන්නකොට ඒක ගන්න බෑ. ඒ නිසා මේ සම්පූර්ණ කාම ලෝකේ සහ කාම සංඥා ගිවං කරලා ප්‍රතිපදාවෙම මම මෙතෙන්ට ආවේ. ඒ නිසා මේ ලැබපු උපේක්ෂා සාගත සුඛයේ මේ සතිය සහිත ඒකාග්‍රතාවය ආර්ය උත්තමයන් වහන්සේලා විසින් සුද්ධවන්තයන් විසින් සලකන ලද්දා මේකේ ඉඳගෙන ආය පල්ලෙහා කල්පනා කරන්න යන්න නරකයි කියලා අර ඉබ්බට වෙච්ච දේ වගේ කටාරින්න ගියොත් තැවි ගහලා වැටෙනවා. වේලිච්ච දිය කඩක හිටපු ඉබ්බෙක් දැකපු කොකෙක් කැව්වලු මේ කොකාට ලාභයි ඒක මත දිර ගෙවෙන්න ගෙවෙන්න මාළුව ගොඩක් හම්බ වෙනවා උන් ජයට කකා ඉන්නවා ඉබ්බා හොඳට බෙල්ලා ගලක් අසර වෙලා කර වෙලා ඉන්නකොට ඒගොල්ලෝ මොකද මස්සිනා නිකන් මේ ෆ්‍රස්ට්‍රේටඩ් මොකද නිකන් ડિප්‍රෙෂන් එකක් ගන්න මොකද මේ මේ මොනවාද මේ පැනික්ද කියලා නෑ මචං බඩු නෑ වතුර නෑ කියලා උඹ දන්නේ ඉගිලිලාගේ බලයන් පොඩ්ඩක් යහපැත්ත වතුර තියෙන ඕන තරම් විවත් තියෙන සිබ්බ කියලා කවද්ද බං ඉබ්බෙක් කිවෙත් ඉගිලුනේ උඹලට තේරෙන උඹලාවිලා පක්ෂ කුලයේ පක්ෂි කුලයේ අපි උඹේ ජීවින් අපි උරග බෑ ඊට පස්සේ කොකද අවහයි කවුරු කතා කරලා ගලෝ මචං මෝ උස්සමුද කියලා ඊට පස්සේ ගෝල අපි කෝටු කැල්ලක් තියාගන්න. ඔබ මේක හයියෙන් හපාගන්නේ අපි උස්සනවා බෝ කියලා. අයිර අර කළු පිස්සු කරන්න බෑ. නෑ නෑ ඔබට හයියෙන් හපන්න පුළුවන් නම් උස්සන්න. ඉතින් ඉබ්බෙප්පියාඹන එකක් ගැන හිතන්නේ රු මොන ජොලියක්ද ඌට මේ උඩින් යනකොට කොල්ලෝ ටිකක් දැක්කා අහුරේ ආම්බලපියව ඉබ්බෙප්පියාඹනවා කියලා ඉබ්බා නිකන් කටට ඇයි බොල මට වැරදි උග පීගන්න කියලා කටහරිනකොට බිම වැටලා ගලක් උඩ තැරි ගහිලා ගියා ඉතින් ආව දෙන්න මේ කොක්ක දෙන්න ගියා මෙයාට කට පරිස්සම් කරගෙන ඉන්න බෑනේ චතුත් අධ්‍යයනය ලැබුවට පස්සේ ආ මේ ගෙදර ගිහිල්ලා කියන්න ඕනේ මේක අම්මට උගන්වන්න ඕනේ අරකයි මේකයි කියලා කල්පනා කරනකොට කටහරපු ඉබ්බට වෙච්ච දේ තමයි වෙන්නේ තැරි ගහිලා වැඩිච්චාම හිතනවා හිටපු තැන දන්නේ මොකක්ද දන්නේ කරකොල ඇතලේ මොකද ඇඟ හොඳට තැම්පත් වෙලා තියෙන වෙලාව. හිත හොඳට තැම්පත් වෙලා තියෙන මේක ඉබ්බ තැරි ගහුණා වගේ තැරි ගහන. ඒ මොකද අපිට නෙමෙයි ඕන කරන්නේ මේ සැපේ නෙමෙයි අල්ලපු ගෙදෙට්ට කියන්න ඕනකම තියෙන්නේ. කාට හරි මේක කියලා දෙන්න ඕනකම තියෙන්නේ. ඒ හිතෙන්නෙම මාන්තත්තකම හරහා. එනිසා මුලින් මුලින් සෑයෙන ඉබ්බතෝගයක් තරි ගහනවා. ඒ ගැන බය වෙන්න එපා. නමුත් පස්සෙවත් අඩු ගානේ බණ ඇහුවට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ අනුන් නිවන් දක්කන්න ඉසලා Taman මේකේ පట్టල වෙන්න එපායි. Taman මේකේ පදන් වෙන්න එපායි. අන්නේ පදන් වීම සඳහා කාම ලෝකේ කල්පනා කරන්න, නෑදෑකම් කල්පනා කරන්න, හරක බාන ගැන කල්පනා කරන්න, රිදී රත්තරන් ගැන කල්පනා කරන්නයි. ඒ ඔක්කොම කල්පනා කරන්න ගියොත් ඉබ්බට වෙච්ච දේ වෙනවා. ඊට පස්සේ මේ අල්ලාගත්ත කට එහෙම අල්ලාගෙන ඉන්න නම් අසත්පුරුෂ කියන්නේ මොකද්ද? සත්පුරුෂ මොකද්ද කියලා දැනගන්න. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤත. ඔබ මොකක් ගැන කල්පනා කරන්න යනකොටම ඔබ ඉන්න තැනින් ගිලිනවා. ඒ හැම කල්පනාවක්ම කෙලෙස්. හැම කල්පනාවක්ම කෙලෙස්. හැම චේතනාවක්ම කෙලෙස්. දැන් ඉන්නේ ආසන්තර උස්සට හදන වෙලාව වගේ ඔක්කොම පරිතද කර ගන්න ඕනේ. කැබින් එකේ ඉන්න නිලධාරිත් පරිතද කර ගන්න ඕනේ. එතකොට පණිවිඩයක් එනවා උස්සන්න හදන්නේ තම තමන්ගේ ආසනගත වෙන්න. පැටි බුරුල් කරන්න වෙනකන් බුරුල් කරන්න එපා. එහෙම කෙරුවොත් ප්ලේන් එක සම්බර කරන්න බෑ. ඒ නිසා මේ தත්ත්වයට යනකොට ඒක නා දැන ගන්න ඕනේ මේකට ගැළපෙන ඒ තල තුනකම පරිසරය, ඒ වාචසික ක්‍රියා, කායික ක්‍රියා සහ මනස පැවැත්වීම ඊට ගැළපෙන ක්‍රමයට උනේ නැත්තම් ඉබ්බට වෙච්ච දේ වෙනවා. ඒක වුණාට නැවත යන්න බැරි කමක් නැහැ. අඩු ගන්න දෙවෙනි සැරේ මතක තියාගන්න ඕනේ මේ වගේ තැනකට ගියාම ඒ තැනට ගැලපෙන තැනට තරම් වෙන අණු හැසිරෙන්න බැරි නම් හැම දින නැවත වාරයකදීම ඩොක්කක් අයින. ඔබට දැන් සැරයක් කිව්වා දෙසරයක් කිව්වා තුන් සැරයක් කට පරිසම් කරපන් යෝගාවචරය වණ කරගන්නේ මොකකින්වත් නෙමෙයි කටෙන්. භාවනා කරනකොටත් කතාව. භාවනා කරලා විවේක වෙන මිනිහට තත්කොල කතා කරනවා. ඒ මනුස්සයා කිව්වොත් බාටි පරියන්ක ඉඳගෙන මම පෑද්දක් ඉන්න ඕන කියලා මේ කණ්ඩයක් නැද්ද ඕනේ ඉතින් අර මනසට ඔක්කොමත් හරි කැමැත් එක්ක වැඩියයි මොකද අනික් කට්ටිය කැම දාසලානේ මේ මනසට හම්බෙලා තියෙන්නේ අසීමිත සුඛයක් ඒ මනසට මේ ඔක්කොම අමතක කරලා ඉන්නවා අල්ලපු ගෙදර එක්කනා කියනවා එහෙම බෑ මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ නැහැ. ඉතින් අනුකම්පාවෙන් මෛත්‍රී අම්බපා ඔක්ක පැලෙන අනුකම්පාවක් තියෙන්නේ කොහොම හරි කැම ටික දෙන්න ඕන. එතකොට හිතෙනවා මේ සෙනගක් එක ඉන්න එක ණයක්. සෙනගක් එක ඉන්න එක හිරගයක්. සෙනගක් එක ඉන්න එක මහා කර්මයක්. තමන්ගේ වැඩේට මෙතෙන්ට එනකන් සෙනග හොඳයි. මොකද නැත්නම් අපිට නිදිමත එනකොට ලැජ්ජ වෙන්නේ නැහැ. සෙනග ඉන්න නිසා අපිට පැයල වාඩි වෙන්න මෙන්න මේපায়ে. රක්මන් කරන්න එපා නැත්නම් බැනුම් ගන්නවනේ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ පේනවා මේ සෙනග කියන්නේ දඬු කඳේ ගැහුවා වගේ. එකේ කොටුවක්වත් තේරෙන්නේ නැහැ. මේක ඔක්කොටම තේරෙන්නේ ගෙවල් දොරවල් යාන වාහන කෑම බීම ඉඳුන් හිටුන් හරක බාන වස්තු භෝග. ඉතින් ඒ අනුව අරයටත් උදව් කරන්න හදන්නේ. නමුත් අර මිනිසයා උපේක්ඛකෝච සතිමා ඒකාග්‍රත. උපේක්ෂාවෙන් සතියෙන් යුක්ත ඒකාග්‍රතාවයේ ආන්තමට හම්බෙච්ච පදම් කරගෙන ඉන්නේ. ඒතර අනිත් එක්ක නැවිලා තට්ටු කරලා කියනවා. "තී කෝපිත බොන්නේ තේද දවල්ට කන්න යන්නේ නැද්ද? ආයිති ආරමණ දාලා කරරකොලත් ඇරියා වගේ තමයි. ඒකේ ඒ මඤ්ඤණාව ඇතුලෙන් එන එකක් නෙවෙයි. මේ මිත්‍රකමට යහලුකමට කට්ටිය කරන දේ. ඒක නිසා ඒ කග්ගවිචාරණ සූත්‍ර වගේ තැන්වල සරුවචාන්සේ දේශනා කරනවා ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේ ගමනේ නිසින්නේ ඨානේ නිපජ්ජාය. අනබිජිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ මේ සෙනගක් එක්ක ඉඳ ගියාම ආමන්ත්‍රණ වැඩි. ගමනේ නිසින්නේ ඨාන නිපජ්ජාය ගමන් කරමිදුත් කතා කරනවා නිදාගෙන ඉන්නකොටත් කතා කරනවා ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා හිටගෙන ඉන්නකොටත් කතා කරනවා. ඒ තරම් අපි පව් ගෙවනවා. අපිට ආමන්ත්‍රණය කරනකොට වරෙන් මචං මාමුදේ නාන්න යන්න කියනකොට හිටගෙන හිටියත් එකයි අපිට ඌ ඉඳගෙන හිටියත් එකයි අපිට බැටන සෙල්ෆෝන් එකෙන් හරි ගෙන්නනවා. මේක විෂ විතපු ඊතලයකින් අනිනවා වගේ වැඩක්. භාවනා කරන කෙනාට මොකද එයාට අවශ්‍ය කරලා තියෙන හොදකලාව. එයාට අවශ්‍ය කරලා තියෙන විවේකය. එයාට අවශ්‍ය කරලා තියෙන සන්තුෂ්තිය. ඒ වෙනුවට යාළුවා දෙන්න හදන්නේ මොකද? වරෙන් මචං මාමුදේ නාඩය. ආමන්ත්‍රණා හොදි සහාය මැජේ සහාය මැද හිටියොත් අනිවාර්යම ආමන්ත්‍රණා. ගමනේ නිපජ්ජේ ගමනේ නිපජ්ජේ නිසින්නේ ධාමනාය. ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිත්ත් නිදාගෙන හිටියත් තට්ටු කරලා කතා කරනවා. අනබිජිතං සේරිතං පෙක්කමානේ උන්ට අනියම කට්ට කියලා තරහව නොවීම පිණිසත් ස්වෛදී භාවයේ පිණිසත් කංග වේනගේ තනියඟ වගේ තනිවයන් ඔතෙන් යන්න නම් පිරිසත් එක්ක බෑ තනිවයන් කියලා කියන. ඉතින් අපිට උනලා තියෙන්නේ නිවන නැති වුණත් කමන්නේ පිරිසත් එක්ක ඉන්න ඕන. ඒකනේ දැන් ඔය තියෙන ප්‍රශ්නේ. ඉතින් එහෙමනම් ගෙවපන්. ඒක නිසා ඒ වගේ තැනකට එනකොට මෙතෙන්ට එනකන් ඇත්ත මෙතෙන් දන හරියට විතක්ක ਵਿਚාර දෙක උදව් කරා ප්‍රීතිය උදව් කරා සුඛය උදව් කරනම අවශ්‍ය වෙලාවට ඒක ගලවන්න එපා. එළිවෙ නැත්නම් මේක නියම රසෙ එන්නේ නැහනේ. කිහෙල් ගෙඩිය ඉදෙන කම්ම පොත් ඕනේ. නැත්නම් නරක වෙනවනේ. කනකොට පොත් ගලවන්න එපයි. නැත්නම් පොත්තත් එක්ක කෙහෙල් කනවා නම් කියන්නේ මී අරකා කියලා. කෙහෙල් කනවා කියලා කියන්නේ. උඩ තේරෙන්නේ පොත්ත ගලවලා කන්නේ කියලා කියනවා මේ කෙහෙල් ගෙඩිය කිදි වැඩි. තිත්තයි. ඇවුඩ කැවෙන්නේ ලෙල්ලනේ. ගලවලා කාපිකා කියනවා යකෝ උලමහ ඔහොම නෙවෙයි ඕක කනවා ගලවලා කාපන් කියලා. ඉතින් අපිට ඒක ගලවන්න තේරෙන්නේ අපේ ලෙල්ල පිටින් කනවා වගේ. කොච්චර භාවනා කරන්න ගියත් පරිසරය සකස් කරගන්න දන්නේ නැහැ. ඒක නිසා එතෙන්දී වුණත් ඒ සියුම් தත්ත්වෙදී වුණත් අසත්පුරුෂ වෙනවා. මොකද අපිට මේ තියෙන බැඳුම් අපිට මේ තියෙන වගකීම් අපිට මේ තියෙන යුතුයකම් මහා මෙරක් වගේ අපිට පේන්නේ හරියට මේ මේ උපදින්න ඉස්සෙල්ලා මේගොල්ලෝ අපි දන්නවා වගේ. පිස්සු මේ අහම්බෙන් හම්බෙච්ච පිස්සෝ ටිකක් මෙතන ඉන්නේ. අපි මෙතෙන් දෙන්න ඉස්සලා අපි එක එක ප්‍රාර්ථනා කරේ නැහැ. අපේ අම්මා මෙයා වෙන්න ඕනේ, අපේ තාත්තා මෙයා වෙන්න ඕනේ කියලා ආවනේ පොට්ට chance එකක් මෙතන තියෙන්නේ. ආවට පස්සේ අම්මා බදාගෙන, ඒ අම්මා දරුවා බදාගෙන අනේ අම්මේ නැවත උපන්නොත් මේ සංසාරේ අපාර සංසාරේ මගේම පිය වේවා. මගේම පුතු වේවා කියලා මේ හරියට මේ සංසාරේ පුරාවට අද්දක බඳගෙන යනවා. ඒ යන්න අල්ලන අල්ලන තැන ප්‍රේම කරනවා අපි. తත්‍ර తත්‍රාපි නන්දනේ. නිකමට හිතන්න දැන් ඔය අපි තාම කිට්ටු අන්තිය අල්ල බදාගෙන සිප වැඳගෙන ඉන්නවනේ. ගිය ආත්මේ දාලා ආපු සනුවරේ කෝ දැන්? උණ්ඩ කණ්ඩ බොණ්ඩ තියනවා කියලා හොයනවද දැන්? උන්ට ඩෙන්ගු හැදිලා තියෙනවද උන්ට කොර වෙලා ඉන්නවද කියලා මතකයක් නැහැ දැන් ඉන්න කට්ටියට ඒ තරම් ආදරේ ඉතින් ඌව කතා කරන්න බෑ මේ වගේ ධ්‍යානයකට වගේපත් වෙච්ච නැති කෙනෙකුට නම් එච්චරමනේ තියෙන ඉති ඌ ඒක වදාගෙන හිතට කරන්න දෙයක් නැහැ. බුදුරජාණන්සේ මේවා කතා කරන්නේ ඊට වැඩිය හොඳක් වටින හුඟක් වටින සියුම් தත්වයකට ගෙනල්ලා මේක දුන්නත් උඹ බලපං උඹ අදින්නේ අර තෙතමනේටමයි. අර අන්ධකාරටමයි යදින්නේ. ඒකට මේ පැත්ත කැප කරන්න වෙනවා. ඒ කැප කිරීම කරන්නේ අසත්පුරුෂකම. සත්පුරුෂයා මේ පැත්ත කැප කරලා මේ පැත්තට යනවා. ඒකට අබිනිෂ්ක්‍මණය කරනවා. ගිගි අතහරිනවා. විවේක තැනකට යනවා. ආමන්ත්‍රණ නැත් තැනකට යනවා. ගිහිල්ල වල මේක දිනු කරනවා. ඒක දෙවන්නේක් තීන්දුව කරන්නේ මම පැවිදිෙන් ඉන්න වෙලාවේදී මම හරියට තැන් තැන් වල ගිහිල්ලා කියනවා මට පැවිදිෙන් ආසයි මේ අම්මා යන්න දෙන්නේ නැහැ. මම පැවිදිෙන් ආසයි මම රස්සාව කරතනින් මට යන්න දෙන්නේ නැහැ. මං හිතන්නේ මම නැතුව මේ ලෝකේ උදේට ඉර පායන එකක් නෑ ඇඳාට ඉර බහින එකක් නෑ මම තමයි මේ ගම කරවල රාලහාමි බබාහාමි මේ රට කරන්නේ මම කිය. අර ඇමරිකන් ජාතික මේ කවුද රාහුල් හම්සෝ කතා කරලා කිව්වා යෝගාචර මේ ඔබට ඕන නම් ඔබ පැවිදි වියන් ලංකාව කියන්නේ උඟාක උගත්තු ඉන්න රටක් උඹ ඔතනින් ගියාට පස්සේ ඔය රස්සාවට හොඳ මිනිහෙක් එයි උඹ ඵලයන් මට නිකන් බැලිමේ හුලං ගියා වගේ මං හිතුවේ උනේ උඹ හරි ෂෝක් එක්ක නා උඹ නැතු ඔය කම්පැනි වැටෙයි යන්න එපා කියයි කියලා. කීවා උඹ ගියොත් හොඳ මිනිහෙක් ඔතෙන් දෙනවා. උඹ බලයන් කියලා. අන්නේම කවුරු රත් වෙන්න පාරක් ගැහුවොත් විතරක් තේරෙනවා සත්පුරුෂයා කවුද කියලා. නැත්තම් අපි හිතන්නේ මේ අපි නැතුව මේක කරන්න බෑයි කියලා. කරන්න බෑ කාම ලෝකේ. මෙතෙන් ආවට පස්සේ කරන්න පුළුවන්. ඒ නිසා සත්පුරුෂයා කල්පනා කරන්නේ අසත්පුරුෂයා ඒ වගේ උපෙන් ලද ධ්‍යානයක් 1 2 3 4 මොන එක ලැබුවත් එයා ඒකෙන් මම ආයනයක් වඩන්න තම්මේතාවයක් එයින් තද්මේ ගතියක් ඇති මම අහවලා මට මේක තියෙනවා කෑකොස්සම් ගන්නවා කියාපානවා. ඒ හැම වෙලාවෙම එයා දැනන දැන තව කෙනෙකුට හානි කරනවා. Taman උසස් කර ගන්නවා එයාට තේරෙන්නේ නැහැ. ඒක මොකද ඥානේ මොහ කරලා නැහැ. සියුම් නැහැ. කතා කරන හැම වචනෙම මේ මම ආන්නේ නේද පුප්පල පෙන්න හදන්නේ. තව කෙනෙක් නිග්‍රහයටපත් වීම නේද කරන්න කියන එක ඒ ඒ චේතනාව අහුවෙන්නේ නැහැ. මොකද ඒ කල්පනා වෙන්නේ මඤ්ඤණ ආරාණේ. තණ්හා මාන දිට්ඨිය ආරාණි. නමුත් මේ සප්පුරුෂ සූත්‍රයේ බුදුරණාන්සේ කෙලින්ම කියලා තියෙනවා. ඔතෙන් ගියාට පස්සේ ওই පරණ පුරුදු මඤ්ඤණා තියාගත්තොත් කිරිකලියයි ගොම කඳුලයි. එසා මඤ්ඤණා නොකරනවත් ඒත් එක්කම පරිතද කරගන්න. ඒ නිසා එයා කල්පනා කරනවා සප්පුරුෂකෝ පික්කවේ ඉද ඉති පරිසංචිකති. අසප්පුරුෂයා රජිත කල්පනා කරාට සත්පුරුෂයා කල්පනා කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේට කියන්න ඕනේ, දේශනා කරන්න ඕනේ, අනුශාසනා කරන්න ඕනේ. උපදේශය දෙන්න ඕනේ නිසා අසත්පුරුෂ ගතිය කියලා තතුත්ත ජහණං සමාපත්තිකෝ අතම්මේතාව උත්තා භගවතා බුදුජානන්සේ කියලා තියෙනවා මේ චතුත්ථ ධාන සමාධිය ලැබුණත් ඒක ආඩම්බරයක් කරගන්න එපා කියලා. ඒක Tamanට උපාධි කෝට්ටයක් කරගන්න එපා. ලෝගුවක් කරගන්න එපා. එයින් පැහෙන්න එපා. එයින් ඔලුව දුමව ගන්න එපා කියලා. ඒක තමයි අතම්මේතාවය කියලා කියන්නේ. ඒක ඔළුව උදුමව ගන්නවනම් ඒකේ මාන්නකාර ගංගන්නවනම් තණ්හා මාන දිටිකන තම්මේතාවය එයින් නිපන් මානය දැන් එයින් නිපන් මානය නොකිරීමට වෙනමම වචන ස්වරූපයක් ඇති කර ගන්නවා ක්‍රියා ස්වරූපයක් ඇති කර ගන්නවා මනස සකස් කර ගන්නවා ඒක සර්වචන්ස කියන්නේ නාබිනන්දති නාජ්ජෝසතිත්‍ත්‍ති න අභිවදති මේ ඇතිවෙච්ච හතරවෙනි ධ්‍යානය කියන එකට රිංගන්න යන්නේ මේක මගේ කරගන්න යන්නේ ඒකට කියනවා නාජෝස චිත්තචීකට බැස ගන්නෑ. න අභිවදති. කාටවත් කියන්නේ නැත් නෑ අඟවන්නේවත් නෑ වචෙන් නගන්නේ නාභි නන්දනේ නන්දති හිත වශයෙන් උටඩේ මට මේක හම්බුණානේ කියලා අභිනන්දනයක් කරන්නේ නැති වෙන මානසිකත්වයක් යටතේ නැත්නම් එහෙම මනසක් එහෙම සත්පුරුෂ ගතිය තියෙද්දි චතුත් අධ්‍යානෙ ලැබුවොත් ඒක ඉතින් රන් රස එකතුනා වගේ. ඒක නිකන් ජාඩියට බෝධිය හරි ගියා වගේ යාට ඒ ගුණේ පීඨනවා. එනිසා මේ ගුණේ ලැබුණාට ඒකට සුදුසු කරඬුවන ලැබුණොත් පරිසරණ ලැබුණොත් ඒ ගුණේ පිරිනවා වගේ හරියට මේ අතම්මේතාවයත් එක්ක මේ වගේ ධ්‍යානයක් යනවනම් ඒක කියන්නේ නිහතමානී වෙනවා. එන්නේ එන්නේ එන්නේ බුදුගහර හමුදෝ කෙරේ කවුරුවේ ගොඩක් වැඩි වෙනවා. ධර්ම කෙරේ කවුරු ගොඩක් වැඩි වෙනවා. සංඝයා කෙරේ කවුරු ගොඩක් වැඩි වෙනවා. සීල කෙරේ කවුරු ගොඩක් වැඩි වෙනවා. හැබැයි අර වෙච්ච දේවල්, උපයාගත්ත සපයාගත්ත දේවල් ඉඟි කරන්න වුණොත් ලැජ්ජාවක් පටවනවා. ඒක පිළිබඳ ගොඩාක් අපේ ප්‍රතිේරවාද අටුවා කතාවල තියෙනවා. අයියයි මල්ලි දෙන්නම පැවිදි වෙලා කැළිය ගත කරලා තියෙන්නේ අයියා මේ සජ්ජිකාංගේ සමාදන් වෙලා තිනා කවදාකවත් මම ඊට පස්සේ බුදියන්නේ නැහැ කියලා. ඉතින් එයා කරන්නේ රාත්‍රිසේ භාවනා කරනවා මල්ලි ගිහිල්ලා බුදිය ගන්නවා පොඩි කුටියේ. අර ඒ වෙලාවට එළියට ඇවිල්ලි වෙලා තන්නිකට මුළු රෑම අවදියෙන් ඉන්න අවුරුදු 18ක් ඉඳලා තියෙනවා. නිදා ගන්නෙම නැහැ. එක දවසක් මේ මේ මේ දෙන්න ඉන්න වෙලාවේදී අකුණක් ගහලා තියෙනවා. අකුණක් ගහලා එළියට මල්ලි බැලුවලු අයියා ඇඳේ නැහැ. ඔයලා බලනකොට එළියේ මේ ආසනේ ඉඳගෙන භාවනා කරනවා. ඉතින් මෙයා ගිහිල්ලා අහලා තියෙනවා අයියා හම්දුරුව දැන්. හම්දුරුව අයියා. ඔබ හච්චේ මේ රාත්‍රියට නිදා ගන්න නැද්ද කියලා. ඒ ගමම බුදියාගෙන කිව්වා නෑ මම බුදියනවායි කියලා. අවුරුදු 18ක් රැකපු දුතාංගේ කඩලා දැම්මා මල්ලිට පහන් ගන්න ඕන නිසා. ඒ ඒ දුතාංගේ කැඩෙනවා කොන්ද පිට බිම තිබ්බ ගමන. එයාගේ අදිෂ්ඨාන දෙන මම කොන්ද බිම තියන්නේ ඉඳගෙන ඉන්නේ. නමුත් අවුරුදු 18ක් රැපක මල්ලි දැනගන්නේ කියලා සහෝදර හාමුදුරුවෝ දැනගන්නේ කියලා ඒ වෙලාවෙම නිදාගෙන නෑ මම නිදා ගන්නවා කියලා. ඒ බොරු නෙමෙයි. ඒතර අවුරුදු 18ක් රැප ගුණේ අයින් කරා කවුරුත් දැනගෙන කෙරුවොත් ඒක වැඩක් නෑ. අන්ධහැරේ ඕනේ නැහැ. ඒ වගේ අනන්ත අවස්ථාවල් තියෙනවා. සෑම ගුණයක්ම රකින්නවා. කාට හරි දැනිච්ච ගමන් ඔය හොඳ නිදර්ශනයක් තියෙනවා මම හිතන්නේ කවුරුත් අහලා ඇති ඔය මේ හත්තාලවක කුමාරයයි කියලා අලව් යකාට පූජා කරලා කන්න බැරුව අතින් අතර ගිය කුමාරයා පස්සේ අවුද්‍රජානනාංශය ඇතුළු ඒ කුමාර පවුලේනේ හරියට උපස්ථාන කරලා තිනවා. කාට හරි සංඝයා වහන්සේ ළමකට මෙන්න මේ ආහාරය කන්න ඕනේ මේ ලුණු මිරිස් ඕනේ කියලා දන්නවනම් එයාගේ එකම දේ ඒ රුචි දේ සපයාදී. ඉතින් ඒකට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ මෙයාගේ ගුණ ප්‍රකාශ කරලා තියෙනවා. මේ මේ හත්තාලවක් කියලා කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙක් මෙයාට මේ මේ ගුණ අටක් තියෙනවා කියලා. ඉතින් ඒක අහපු හාමුදුරු කෙනෙක් කියදවලු බුදුහාමුදුරුවෝ මේ ගිහියගේ ಗುಣ ප්‍රකාශ කරනවායි කියලා කියන්නේ මෙයා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. ඉතින් අපි පින්නපාතේ වඩින සාවියේ ඉන්න කෙනෙක් මෙයා කියලා අනිත් දවසේ මෙයා සැලසුම් කරලම යාළගේ දෙට්ට පින්නපාතේ ගියා. ගියාට පස්සේ සංඝයාට සලකන හැටි, ඔයලා බල්ලා කරන හැටි ඔක්කොම බුදුහාමුදුරු කියපු ಗುಣ ටික මෙයා ළඟ තියෙනවා. ඊපස්සේ මෙයා ඉඟි කරලා තියෙනවා මේ හාමුදුරුවෝ මට ගේ ඇතුලේ ඉඳගෙන දාන ටික වළඳන්න පුළුවන්. පින්නපත කෙරවණදී යන්න එපායි. මෙයා කියන බොහොම සන්තෝෂයි ස්වාමීන් වහන්සේ වඩින්න සුදුරිද්දක් කියලා පඩික්කමක් ගෙනත් තියලා උණු පැන් ඇල්පන් ගෙනත් තියලා දානේ වැළඳුවා. වැළඳුවා ඉවරනාට පස්සේ බණ ටිකක් කියලා මේ ස්වාමීන් වහන්සේ මේ හත්තාලවක කුමාරයාට කියනවා ඔබතුමා දන්නවත් දන්නේ නැහැ ඊයේ රාත්‍රියේ බණ කියනකොට බුදුහාමුදුරුවෝ ඔබතුමාගේ ගුණ 8ක් ප්‍රකාශ කරයි කියලා. එතකොටම ආරයට ලැජ්ජාවක් ඇති වෙනවා බුදුහාමුදුර මගේ ಗುಣ ප්‍රකාශ කරයි කියලා. එයා අහනවා සංඝයාගෙන් ස්වාමීන් වහන්සේ මේ පිරිසේ ගිහියොත් හිටියද කියලා. නෑ නෑ ගිහියෝ හිටියේ නෑ සංඝයාලා විතරයි හිටියේ කියලා. ආ එහෙනම් කවන්නේ ස්වාමීන් වහන්සේ මොකද සංඝයා දන්නවා බුදුබණ. ඒගොල්ලෝ අඳුර පාණ්ඩ යන්නේ නෑ. ඒගොල්ලෝ ಗುಣ වසාගෙන ජීවත් වෙන්න බව දන්නවනේ උපදේශ ලැබලා තියෙනවනේ. පිළිගත් හරිය නැතුව හරි. ගිහියෝ හිටියොත් තමයි කොඩි බැඳගෙන දජ ගහගෙන බැර ලවුඩ් ස්පීකර් බැඳගෙන කෑ ගහන්නේ. ඊට පස්සේ ආ එහෙනම් කමන්නේ නැහැ ස්වාමීන් කියලා මෙයා තීරුම් ගත්තා. පස්සේ මේ ආම්දු බුදුජානනාංශ ළඟට ගිහිල්ලා මතක් කළා කිව්වා ස්වාමීන් වහන්සේ කිව්ව ගුණ අටක් මම ඒ ගෙදෙට්ට ගියා. හත් ආලෝක මට දාන බෙදුවා මම දානෙත් කරඳුවා. ඇත්තට මේ ගුණ ටික තියෙනවා. හැබැයි මම එයාට කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගුණ අටක් ප්‍රකාශ කරයි කියලා. එයාට හරියට පැකිලුණා ස්වාමීන් වහන්සේ. මේ කියනකොට ගියොත් හිටියද කියලා ඇහුවා. කියනකොට බුදුහාමුදුරුවෝ කියනවා එහෙමනම් අද ඉඳලා ಗುಣ 9ක් තියෙනවා කියලා දැනගනින් ಗುಣ ප්‍රකාශ නොකිරීමේ ගුණයත් එයාට තියෙනවා කිය. ඒ නිසා අද තියෙන්නේ මේ සූත්‍රයේ නවක නිපාතේ. අටක නිපාතේ නෙවෙයි අටක නිපාතේ නම් ಗುಣ අටගෙන කතා කරන ಗುಣ 9ක් තියෙනවා. නවවෙනි ගුණය තමයි තමගේ ಗುಣ ප්‍රකාශ නොකිරීමේ ගුණය. ඒක තමයි මේ සත්පුරුෂ සූත්‍රේ පුරාවට සඳහන් කරන්නේ ඒක විපස්සනා. ඒක සමත පැකට් එකේ නෑ ඒක. සමත පැකට් එකේ තියෙන දීපු ගමන් කෑකොස් සංගාන කියාපාන ගතිය. නමුත් ඒක ඒ කුඩුම්බිය කඩන්න පුළුවන්. පිපිණකේදී පොත්ත කපලා අපි තිත් අරින්නේ. තිත් අරින්න පුළුවන්. ඒ අරින්න තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. එනිසා හැම ගුණයක්ම වඩන්න. පළවෙනි ධානය නෙවෙයි, දෙක නෙවෙයි, දේතාංග නෙවෙයි, ධර්මගතිකකම නෙවෙයි, විනයගරුකකම නෙවෙයි, සියලු කුලමාන්නේ භෝග සම්පatti ඥාන්තක බව යසසි සියල්ල බලපන්න ඕනේ. හැබැයි මේ ಗುಣ ප්‍රකාශන කිරීමේ හැකියාව තමයි අමාරුම දේ. ඒක හරියට කියනවා පෙට්‍රෝල් ටිකක් අරගෙන එලි කරලා තිබ්බොත් බෑ. උලඟට යනවා. ඒක වහලා මුඩියෙන් තද කරලා තියෙන්න ඕනේ. ඒ ಗುಣ අරසා කිරීම තමයි අද අපිට තියෙන සෝදපාලු. අන්ධහැරි වැඩි. කියාපාන වැඩි. කියා පාපු ගමන් ඒ ගුණේ හිතින් නෑ හිතන. 13 අංශ නමක් කරඬුවක තැම්පත් කරගෙන නැත්නම් ඒ කීර්තිම් ප්‍රාතිහාරය යනවයි කියලා කියනවා වගේ මේ ගුණ අරසා කිරීමේ ගතිය තියෙනවනම් ඒ මිනිසයාට බුද්ධ වෙනකන් යන්න පුළුවන්. කිසිම බාධාවක් එන්නේ නැහැ. මොකද කවදාකවත් නැහැ කියාපාන. ඒ ඒ ටික තේරෙන්නේ, ඒ ටික තියෙන්නේ ගුණවන්ත වෙලා ගුණ නොකීමේ ගතිය තමයි විපස්සනා කරනවා කියන්නේ. වෙන ඕනම කෙනෙකුට දහ ගුණයක් මහන්සියලා ගුණ වඩනවා. කරන හැම ශිල්පෙම ඉගෙන ගන්න. හැම දෙම දන්න. නමුත් පුළුවන් තරම් උත්සාහ කරනවා පසංගලා කරන්න කාටවත් නොදැනෙන්න කරන්න. ඒකට බුදුරජාණන් කියන්නේ අතම්මේතා උත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤතා. යමෙක් කොයි වෙලාවකරි Tamange මාන්තත්කම හිතනකොටම ඒක යට අසපුරුෂ ධර්මයක්. යම් කිසි කෙනෙක් Tamange ಗುಣ ගැන ආඩම්බර වෙන හිත ආපු ප්‍රකාශ වෙනකොටම ඒ ගුණේ වැඩි වෙන්න වැඩි වෙන රසප්‍රසකම් වැඩි වෙනවා. ඒක නිසා යා උත්සාහ කරනවා මේ ගුණේ වඩන ගමන් මඤ්ඤණා තුන් ආකාරයකට නොකරයි. යා දන්නා මේ ගුණ වැඩෙන්න වැඩෙන්න ඒක ලෝකයාගේ ප්‍රශංසාවට ලක් වෙනවා. හැම කෙනෙක්ම ඇවිල්ලා ස්තුති කරන්න පටන් ගන්නවා. තමන්ගේත් પરම්පරාවේ වන්නකොට වෙන්දට වැඩිය උසස් තැනකට ඇවිල්ලා තියෙන බව පේනවා. නමුත් ඒක නුගුණයක් බාටපත් වෙනවා. කියා බෑම නිසා ඒක නිසා ඒ සූත්‍රය තව ඇතර තව ඉස්සරහට සූත්‍රේ කොටස් කොටස් වර්ගයක් තියෙනවා මම අද ගත්තේ මේ හතරවෙනි ධ්‍යාන කියන ආර්ය මන් සංදි කියන තැනට ඒකෙදි කියනවා න කිංචි මඤ්ඤති මඤ්ඤන්ති න කොහිංචි මඤ්ඤන්ති න කේනචි මඤ්ඤන්ති කියලා. අදහන ගන්නවා තණ්හාව නිසා හෝ මාන්නේ නිසා හෝ දෘෂ්ටි නැත්නම් මමයි නිසා හෝ මඤ්ඤණා මොනවාරි නැగిලා ආවොත් මම කිරි කලයක් දොයලා කොම කඳුරක් දැම්මා වගේ. ඒ නිසා එහෙම වෙච්ච ගමන් පස්සට ගිහිලා කියනවා අනේ මට සමා වෙන්න මේක මට කැළපෙන්නේ නැති වචනයක් කියලා පැත්තකට වෙනවා. ඒ නැත්තම් න කොහින්ච මඤ්ඤන්ති මට උඩින් යන්න පුළුවන් මට වතුර යන්න පුළුවන් මට අර්ග කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියලා අවකාශයේ තැන්තන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන පඬිතකම් කියපාන. ඊර්ධිවල ප්‍රාතිහාරයේ පහණ්ඩයි අර්ග කරන්නයි මේක කරන්නයි පුළුවන්කම ප්‍රකාශ කරනවා. සර්වචනාසිට එකේ හිටපු ස්වාමීන් වහන්සේ නමක් පයින් වඩනකොට ගඟක් අද්දරට ආවා. ඉතින් ගඟෙන් එහා පැත්තේ යනකොට පාරුව එනකන් ඉන්න ඕනේ. දැන් පාරුකාරයා ඒ ගොඩට පදිනවා. ඉතින් සර්වචනාංශය දැන් පාරුව එනකන් බලන්නේ. එතකොට ඉතින් ආපු ඉතිබර ප්‍රාතිහාරය තියෙන බමුණෙක් නැත්නම් ඉසිනාන්ත නමක් අර පාරුව ගානට වතුර ඇවිදගෙන එහා පැත්තට ගියා. එතකොට අර බුදුහාමුදුරන් හිටපු පුංචි හාමුදුර කතා කරලා ස්වාමීන් වහන්සේ අපිටත් පුළුවන් නේ එහෙම කරමු කිය. බුදුහාමුදුරන්ට පුළුවන් නේ. අවශ්‍ය නවතුර යන්නේ. බුදුහාමුදුරන් ඇහුන්නේ නැතු වගේ කර්මණ ඉඳලා. පාරු කාර්ය ආපහු ආවට පස්සේ ඇහුවලු මේ ඒගොඩ කරන්න කීයක් ගන්නවද කියලා. ඊට පස්සේ කිව්වලු අඩමස්සයි. අඩමස්සයි කියන්නේ රුපියලින් හතරෙන් එකයි කියලා. ඊට පොඩි ආම්රන් ඇවිල්ලා ඇහුවලු අර ඉද්දි ප්‍රාත්‍යහාරයේ අඩමස්සක් වටින්නේ. 725ක වැඩේනේ වතුරෙන් උඩින් ඇවිදලා ලබන ලාභෙ ඉතින් පොඩක්ලා හිටියන පාරුව යන්න පුළුවන් 725ක් දීලා. ඔය ඔක්කොම ඊටපට ප්‍රාත්‍යාරය 725යි වටේ. මේ මේ මේ පල්‍යාශාලාවෙන් දැද්දී ඔය බෙහෙත් පූජා කරනකොට පස්සේ ලොකු සාන්ති ළඟට ආපු කට්ටිය දැන් ලක්ෂ ගාණක බෙහෙත් පූජා කරා. පූජා කළේල කිව්වා අනේ ස්වාමීන් වහන්සලා මේ කරන ප්‍රතිපත්ති නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මෙහෙත් උඩින් යන සංඝයා පහළ වෙයි කියලා. අර චිත්තෙත් ඇඳලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරු ලොකු සාන්ති කියලා ඉතින් කපුටොත් උඩින් යනවනේ මාත්‍යෝ. චෝකට මේ සිවුරු බැඳ පෙරවගෙන, තට්ටේ ඇඳගෙන භාවනා කරන්න ඕනේ නෑනේ. කපුටොත් යනවනේ. ඉතින් ඒ වගේ අපි ස්ථාන අල්ලගෙන මාන්නක්කාර වෙන්න හදනවා. න කොහින්ච මඤ්ඤති න කේනච මඤ්ඤති මට අර වස්තුව තියෙනවා මේ වස්තුව තියෙනවා හරක බානේ ඉන්නවා මං අහවල් පවුලේ අල්ලගෙන ඒ හැම එකක්ම අඩු කල තමයි වර්තමාන මොහොතේ පිරිච්ච මනුස්සයාට උඩින් පල්ලෙහෙන් යන්න ඕන කමකුත් නැහැ. අර වස්තුව මේ වස්තු කොහොන කමකුත් නැහැ. ওই තණ්හාමාන දිට්ඨි වලින් හේතුවක් ඕනෙත් නැහැ. හැබැයි හේතුව මේ තණ්හාමාන දිට්ඨි ඒකේ තියෙන ධර්මකම අවබෝධ කරන භාවනා කරේ නැත්නම් කතා කරන හැම වචනේම අඩුව තියෙනවා. ඒක දෝෂයක් නෙවෙයි ඇති. නමුත් ඒකට සතිමත් නම් මම මේ කතා කරන්නේ මොකක් හුවා දක්වන්නද? මම මේ කතා කරන්නේ මොන මාන්නකාරකම පෙන්වන්නද මම මේ කතා කරන්නේ මමයා කොයි විදියට ඉස්මතු කරලා පෙන්වන්නද කියන එක දැනගෙන කතා කරනවා නම් කතා කරන්න දෙයක් නැහැ අපි කතා කරන හැම තැනකම තියෙන්නේ මේ මම ලස්සන නැද්ද මම හොඳ නැද්ද මං ගැන මොනවද කිව්වේ මට මේක කියන්න තියෙනවා කියලා හැම වෙලාවෙම නායාබෙනේ බුඹනවා. ඉතින් ඒක නිසා දෙන්නේ කතා කරන දිහා පොඩ්ඩක් අහගෙන හිටියොත් අය වෙන තෙලි නාටකම් බලන්න ඕන කමක් නැහැ. අරයා මෙයාට පෙන්නම් කරනවා, මෙයා අරයාට පෙන්නුම් කරනවා. ඉතින් ඕක තමයි මේ ඒක මන් මට හරීම ලස්සන දේ තමයි මේ එයාපෝට් එකට ගියාම ලෝකේ ඉන්න ජෝකර්ලා ඔක්කොම ඉන්නවා ඒකේ. හැම ඇඳුමම තියෙනවා ඒකේ. හැම රංග රංගනේම තියෙනවා. ඉතින් හදිසියව පෑ දෙක තුනක් ඉඳෙච්චාම පැත්ත කරලා මම බලාගෙන ඉන්නවා. නිකන් විකට ඇඳුම් තරඟය අධ්‍යා බලා ඉන්නවා වගේ. නොමිලේ පෙන්නන මේ ෂෝ එකක් පෙන්නවා වගේ එක එකන ඇවිල්ලා තම තමන්ගේ රංගන පානවා යනවා. තව එක්කෙනෙක් එනවා එයාගේ රංගන පානවා දාන කතා ස්වරූපද ඇඳගෙන ඉන්න හැටිද අනික් මනසට කතා කරන හැටිද කියලා බලනකොට ඒ මිනිස්සුන්ට ඇත්තට මදි මඤ්ඤණතාව. මීටත් වැඩිය හොඳින් කරන්න පුළුවන් නම් තව කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වැඩි අරන් එහෙම තම්බේකට සලකන්නේ මොකක්වත්ම නැහැ. නිසා මේ කට්ටියත් හිතාගෙන ඇති මේ රිට්‍රීට් එකේ නිවන් දකින්න බැරි වුණොත් මෛත්‍රී බුදුහාමරෝ දැකලා නිවන් දකින්නේ. හිතෙනවද අඳුරන්න පුළුවන් මේ කියලා. බුදුහාමරෝ ඇවිල්ලා මේ පෙනේ පුඹලා ෆූස් ෆූස් කාලා කියයිද? මම මෛත්‍රී වෙමි මම බුදු වෙමි මයිලකට වරෙල්ලා අයියා. කියන වෙලාවලුත් තියෙනවා පිං ඇතියක් ගන්න. උන්වහන්සේ පුළුවන් අතර හැංගිලා කටයුතු කරනවා මිසක්කා. හැබැයි මේ සත්පුරුෂ ධර්මයේ අහපු කෙනෙකුට තේනවා මේ හැංගිලා කටයුතු කරන්නේ ಗುಣ තියෙන මිනිහා තමයි. මුදේර මතක තියාගන්න නපුරු සර්පයා ඇකිලෙනවා. දී මකුලුවා පිඹපු ගමන් ඇකිලෙනවා. නිකම් මකුලුවා පිඹපු ගමන් දුවනවා. ගැරරියකට ගහපු ගමන් දුවනවා. ඒ කියන්නේ දඟලන හැම කෙනෙක් ළඟම විස නැහැ. විශේෂකා වරෙන්කෝ ළඟට දෙන්නම් කියලා ඌ ඇකිලෙන එකයි කරන්නේ. ඒ නිසා වැඩ කාර්යයත් එක්ක ඔය බොරු බෑ. බොරු කාර්යයත් එක්ක වැඩක් බෑ. ඒ නිසා මේ ගුණ ඔක්කොම දිනු කරලා ඊට වසංගගන. ඒක කණ්ඩුකතිට ජීවත් වෙන්න පුළුවන් නම් සවැත් නුවර ජීතවනාරාම බුදුආමෘත් එක්ක හිටියත් එකයි. මේ අවුරුදු 2600 අද හිටියත් එකයි. කවුරු හරි කියනවනම් එදා තිබුණ දේවල් අද කරන්න බෑ කියලා මඤ්ඤණා නිසයි බැරි. අන්ධහැරේ නිසයි බැරි. එහෙම නැතු ඔය විනයගරුක වෙන්න බැරි කමක්වත් ධර්ම කතික වෙන්න බැරි කමක්වත් දුත්තහංගපතේ දකින්න බැරි කමක්වත් මොකක්වත් අපි ළඟ නැහැ. අපි ළඟ ඔක්කොම එක හැම කෙනා ළඟම හැම හැකියාවක්ම තියෙනවා. අපි අර හැදිච්ච පරිසරයේ හැටියට තමයි යම් යම් දේවල් ඉස්මතු වෙලා තියෙන්නේ. ඒක දැන් විද්‍යාවෙන් ඕන තරම් ඔප්පු කරලා පෙන්නනවා. ඔය RNA DNA පරීක්ෂණ වල ඕනම කෙනෙක්ගේ RNA DNA එක බැලගෙන බැලුවොත් අනිත් කෙනත් එක්ක 99.98ක් සමානයි. දශම දෙක බිඳුවයි දෙකක වෙනසක් තියෙනවා. ඒක ඔය කියන තරම් ලොකු වෙනසක් නෙවෙයි. ඒක නමුත් අර පුම්බා දැක්වීම නිසා, අහුවා දැක්වීම නිසා, කියාපෑම නිසා, දැහැරේ නිසා මේ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම අසත්පුරුෂ ගති බැහැර කළොත් අපේ manussකම පුදුම තාලෙට මතුවේ. අපිට හැම කෙනෙක්ව විශ්වාස කරන්න පුළුවන්. හැම කෙනෙක් ළඟම හොඳ පැත්තක් තියෙනවා. අසත්පුරුෂ ගති මතුවෙනකොට මේ මනුස්සය ළඟ ඉන්න මිනිහා මුර්ගෙක් වගේ පේනවා. ගත්ත ආයුධේ ගත්ත දේ ආයුධයක් වගේ පේන්නේ. හරියට මුරුක සම්වැසර තෙමිලා වගේ. ඒක නැති කරන්නයි බුදුජානනාංශය මේ සත්පුරුෂ ධර්ම දේශනා කරන්නේ අසත්පුරුෂ ගති පහළ වෙනවා කටුගහේ කටුල් කරන්න ඕනේ නැතුව වගේ. නමුත් හරියට සතිමත් වෙනවා නම් ඒ අතරමැද සීලය රකින්න ඕනේ, සමාධිය රකින්න ඕනේ, ප්‍රඥා රකින්න ඕනේ. රකින්නකොට මතුවෙනා වූ සියලු ගුණ ධර්ම વિશે සත්‍යපත් වෙනවා. ඒ හැම ගුණ ධර්මයක්ම පෙනේ පුම්බන්න හදනවා. ඉසෝසන්න හදනවා. අඳුර පාන්න අද ඒ වලගේ හැටි. තම බුදු ජනක කියනවාක ඇල් මරලා තියාගනි. විෂ මරලා තියාගනි. තියාගත්තොත් ගුණ ධර්ම ඔබට පාලකේ පාලනය කරන්න පුළුවන්. නැත්නම් ගුණ ධර්ම ඔබ යට වෙනවා. අද බාහිර ශිල්පේ කිසිම නැහැ චාරයක්. එහෙව් ඒකට තමයි අපේ දරුවෝ අපි අරින්නේ. එහෙව් ඒකට තමයි මුළු ලෝකෙම ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපිට කලාතුරකින් වගේ මේ වගේ දෙයක් ඇහුනට පස්සේ අපිට තියෙන සංසාරේ නොකරපු ගඟ දිගේ ඉහළට යන විදිහේ පුහුණුවක් ඒ පුහුණුව මේ ලෝකයේ හැකියාවල් පුරුදු කරන අය ඇත්තට ඉඳගෙනමයි කරන්නේ. ඒ පුහුණු කරන හැම හැකියාවක් තියෙන කට්ටියත් එක්ක අපිත් හැකියාවල් පුරුදු කරනවා. හැබැයි උත්සාහ කරනවා අඬහැර නොපාන. කියාපාන්න නැති වෙන්න. මාන්නකාර වෙන්න නැති වෙන්න. කරප්පම් හැදෙන්න නැති වෙන්න විතර කටයුතු කරන්න වෙනවා. අන්න ඒ ගුණය තියෙන. ඒ ගුණය රකින්න කෙනා අපි සත්පුරුෂයෙක් වශයෙන් තේරුම් ගත්තොත් තමන් සත්පුරුෂ නොවි කද්දාක සත්පුරුෂේ කඳුරන්න බෑ. තමන් අඳුර පාන පැත්තටලා ඉඳගෙන අඳුර නොපාන කෙනා දකින්න නෝන්ජලෙක් වගේ. බය කෙනෙක් වගේ. බය අඩු කෙනෙක් වගේ. නමුත් අඳුර නොපහන පැත්තට ගිහිල්ලා උත්සාහ කරනකොට තමයි පේන්නේ මේ මනුස්සයා විතරයි සියලු ගුණත් වඩ아가න සප්පුසු ගුණ දිනු කරන ඒ යාමා දකින්නේ මයි ළඟ සප්පුසු ගුණේ තියෙන නිසා. එහෙම නැත්නම් අපිට වෙන්නේ සත්පුරුෂය ලෝකේ නෑ. ඒක හොද බාලුවට ලක් වෙලා ඉන්න හරියක් ඉන්නේ අඳුර පාන කට්ටිය කියලා. ඒ තරම් අඳුර පාන පැත්තේ ඉන්නකොට එහෙම තමයි හිතෙන්නේ. නමුත් ටික ටික ටික ටික පුළුවන් තරම් හුදේකලාව, පුළුවන් තරම් සාසනික සම්පත්තිය පිරිච්ච ගතිය පුරුදු කරන්න ගත්තොත් මේ අපි හිතන තරම් සත්පුරුෂයෝ හික නෑ ලෝකේ. අපේ සත්පුරුෂකම වැඩෙන්න වැඩෙන සත්පුරුෂෝ පේන්න පටන් අර ගන්නවා. එතකොට මේ පුද්ගලයන්ගෙන් කියවෙන බණට කියන්නේ නිහඬ බණක් කියලා. එයා හැසිරෙන ආකාරයේම බණක්. අනිකට රණ්ඩු කරලා අයිතිවාසිකම් දිනා ගන්න හදනවා, පෙළපාලි යනවා. එහෙම නැත්නම් චෝදනා කරන මේ බුද්ධයතුල කවදාවත් චෝදනාවක් නැහැ. කිසිම අයිතිවාසිකම් පිළිබඳ හටනක් නැහැ. හැසිරෙන හැසිරිල්ලේම නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සයන්ගී දිසෝපති මේක පම මේක ඇති කරන්න දැන් පමා වැඩි කියලා හිතන්න එපා. බැන්න තමයි දෙතුන් සැරයක් මම ඔය නාකිච්චෝ නාකියෝ කියලා. ඒ ඉතින් අර බණ ටිකක් ඇහෙන්න බෑ නැත්නම් හින්ද යන හින්ද මම එහෙම කිව්වේ. මේ සංස මේ සත්පුරුෂ ධර්ම වලට වයසක් නැහැ. සත්පුරුෂ ධර්ම වල තැනකුත් නැහැ. ඉතින් න කේනචි මඤ්ඤති න කොහින්ච මඤ්ඤති න කිංචාපි මඤ්ඤන්ති. මඤ්ඤනා වලට ස්ථානයක් සහ කාලයක් කියන දෙක අහුවෙන්නේ නැහැ. ස්ථාන සහ කාලයක අහුවෙලා නම් මැට්ටක්. අසප්පුසයි. එනිසා අපි කල්පනා කරන්න ඕනේ කාලේ ඉක්මවලා ස්ථානේ ඉක්මවලා එතකොට ඔය ඥානුණත් පිරිමුණත් නායකුණත් මොනවුණත් ප්‍රශ්නයක් නෑ අපේ මනුස්ස හිතේ තියෙන මේ ප්‍රධාන ශක්තිය වැඩියෙන්ම දැකපුත් මෙන්නා තමයි බුදුහාමුදුර. අපිවත් දන්නේ අපිවත් දන්නේ තරම් උතුම් ගුණයක් මනුස්සකමේ තියෙනවා. ක්ෂණ සම්පත්තිය තියෙනවා. අපේ අම්මලා තාත්තලා දැකලත් නෑ ඒක. අපේ ගුරුවරු දැකලත් නෑ. අපි බුදුහාමුදුරත් එක්ක වැඩ කරන්න කරන්න <clears throat> ධර්මයත් එක්ක වැඩ කරන්න කරන්න සංඝයත් එක්ක වැඩ කරන්න කරන්න ඒ ගුණේ මතුවෙනවා මිසක්කා අලුතෙන් දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බලාපොරොත්තු සොන් කරගන්න එපා. ශාසනය කල් ගිහිලා තියෙනවා කියලා හිතන්න එපා. වයසට ගිහිලා තියෙනවා කල්පනා කරන්න එපා. මට මේක දැනුනේ අනේ අදනේ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මයි ළඟ සීල 100ක් මේ තත්පුරුෂ ගුණ නැහැ. ධම්ම කතිකත්වයක් නැහැ. විනය නැහැ. ධ්‍යාන නැහැ. මාර්ගඵල නැහැ. මොකක්ක ප්‍රශ්න නැහැ. ඒ හැම එකක්ම බැරි නැති ගන්න වැටෙන්නේ මඤ්ඤණාවක් නිසා. නැත්තම් මේ තැටියක තියලා පූජා කරා වගේ සියලුම ඒ සත්පුරුෂ ගති ටික තියෙනවා. අපි දෙන තෑග්ග බාර ගන්න එකයි, බාර ගන්න තරම් පෞරුෂත්වයක් හදා ගන්න එකයි, ඒකට ලෑස්ති වෙන මනසක් ඇති කරන එකයි මේ දවස් ගණන් එක තැනක ඉඳගෙන මේ කඳවුරු බැඳගෙන කරන්නේ. ඉතින් මේ සියලු දෙනාට තමයි මෙතෙන් එනකොට වැඩිය යනකොට ඒ පිළිබඳව නොපසුබට වීර්යයක් සද්ධාාවක් සමාධියක් වීර්යයක් සතියක් වැඩිම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වේවා ධර්ම දේශනා මාලාවම හේතු වේවා තම තමන්ට තිබුණු මූල ධර්ම දැනුම අත්දැකීම් තවදුරටත් ඉදිරියට කරගෙන යන්න මේක ශක්තියක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා මෙතනින් නතර කරනවා ධර්ම දේශනා මාලාවේ නිමාව සටහන් කරනවා සියලු දිනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා